වූ ඇත්ත ඇති හැටියෙන් දැක ගැනීම එනත්තම් වැරදි දෘෂ්ටි වැරදි මත තියෙනවා නම් දුරු කර ගැනීම සඳහා පූර්ණ කාලීනව අනුග්‍රහ දැක්වීමක්. ඉතින් මේ කියලා කියලා ඉවර කරන්න බැරි තරම් විශාල වැඩ කටයුතු රාශියක් මේකට තුඩු දීලා යොමු වෙලා පවතිනවා. නමුත් සර්වචන් වහන්සේ සර්වඥතා ඥානේ පිඬු කරලා දක්වනවා මේ වගේ පූර්ණ කාලීනව ඒ සඳහා යෙදී සැදී පැහැදී කටයුතු කරන කෙනෙකුට සියලු කටයුතු කෘත්‍යයන් පහකට බෙදලා දක්වන වෙලාවකුත් තියෙනවා ඒක අනුග්‍රහිත සූත්‍රයේ සරුවචාන්සේ සඳහන් කරන හැමදාම වගේ මම ඒක මුල් ධර්ම දේශනාදී මතක් කරනවා තමන්ගේ හදාගත්තේ නැති චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති චේතෝපල විමුක්ති ඥාන පඤ්ඤාවල විමුක්ති ඥාන ආදිය සාක්ෂාත් කර ගැනීම සඳහා උරදී ලයදී කටයුතු කරන කෙනෙක් ඒ සඳහා පස්සාකාරයකින් අනුග්‍රහ කළ යුතුයි කියලා මේ අනුග්‍රහිත සූත්‍රයේ ਸਰවචනාංශය සඳහන් කරනවා පංචේ භික්කවේ අනුග්‍රහිතා සම්මාදිට්ඨිය ආදි වශයෙන් ඒකේ පළවෙනි එක තමයි අපි සීලයක පිළිටන එක ඉතින් අපි මේ පිටිස භාවනා වැඩමුළුවට ගන්නකොට ප්‍රධාන වශයෙන්ම කළන අංග කාරණා තුනෙන් එකක් තමයි පිටිස සාමාන්‍ය පන්සිල් වලින් නගා හිටවලා අට සිල් වලට පිහිටවනවා අනිකුත් භික්ෂු භික්ෂුණී සාමනීර සාමනීරි ඇත්තෝ තම තමන්ගේ සීලය ඒ ආභරණයක් කරගන්නවා ආඩම්බරයක් කරගන්නවා හිත අලුත් කරගන්නවා එක ඒ විදිහට අපි හිත සීලය මතින් හිත අලුත් කර ගන්න. ඊගාවට තමයි සූත අනුග්‍රහිතය කියන්නේ මේ වගේ අපි සැදී පැහැදී සිටගෙන ධර්ම දේශනාවලට සවන් දෙනවා. සාකච්ඡා අනුග්‍රහිතය කියලා අපි ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරීම කරනවා. ඊට පස්සේ අපි සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් ඉගෙනගත්ත කමඨාන තව තවත් පිරිසුදු කර ගන්න. මේ ආකාර පවත්වන අනුග්‍රහිත පහෙන් දැන් අපි මේ පෙළඹිලා ඉන්නේ සුත අනුග්‍රහිතයටයි සරුවචනසිකේ ධර්ම කොටාසකට අහුම්කම් දෙන්න. ඒ අහුම්කම් දීමේ කෘත්‍යය බණහීම කියලා අපි සිංහලෙන් සඳහන් කරන්නේ. එහෙම නැත්නම් ශ්‍රාවක, දේශක, දෙපිටිස එකතු වෙලා සරුවචනාංශයේ ධර්ම කොටාසයක් සාකච්ඡා කරනවා. අද මේ වැඩමුළුව සඳහා මම තෝරාගත්තේ ਸਰුවචනාංශයේ දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒකක නිපාත කියලා එකේ බණ කරුණු තියෙන පොතින් ඒක ධම්මපාලිය කියලයි ඒ කොටහට සම්බන්ධ වෙන්නේ මේක සූත්‍ර වශයෙන් නම් යොදලා නැහැ සූත්‍ර 10 10 එකතු කරලා වර්ග වශයෙන්වත් නමක් සමහරලාට යොදලා නැහැ ඉතින් මේක ඒක ධම්මපාලි කියලා කියන්නේ එක එක ධර්ම කරුණු ਸਰවචනාංශයෙන් වෙන් වෙන් වශයෙන් විස්තර කරන අවස්ථාවක්. ඒකදී ප්‍රධාන වශයෙන්ම අපි මේ දවස් දෙකේ බණ දෙකට සම්බන්ධ කරගන්න හදන්නේ මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨි වශයෙන් ශාසනයේ සඳහන් කරන ඒ වැරදි නොමගට යොමු කරන දෘෂ්ටි සහ හරි පුලුල් සම්‍යක් දෘෂ්ටි කියන මේ දෙක විසඳ ගන්නයි. ඉතින් ඒ ධර්ම දේශනාව කානිසංස වශයෙන්ුත් ඒක සරුවත් අංශේ දේශනා කළා තියෙනවා. අස්සුතං සුනාති සුතං පරියෝද වේති කංකං විතර චිත්තං තිට්ඨින් උජ්ජු කරෝති චිත්ත මනස්ස පසීදති කියලා බණක් හරියට ඇහෙනකොට ලැබෙන ආනිසංස පහෙන් පහ වෙන වෙනම ගත්තොත් අසුතං සුනාති මේක කල් තමයි නාහපු දේවල් බණක් අහගෙන ඉන්නකොට ආදර ගෞරවයෙන් කන් යොමාගෙන සිටනමාගෙන බනහනකොට නාහපු දේවල් ඇහෙනවා. සුතම් පරියෝදපේති අතර මෙතන ඇහිච්ච කරුණු ගොනු වෙන්න පටන් ගන්නවා. කංකං විතරති යම් යම් තැන්වල පිළිබඳව තිබුණු ප්‍රශ්න සැක සංකා බනහගෙන ඉන්නකොට දුර වෙනවා. තමන්ගේ කමඨහන පිළිබඳ තිබුණු සැක කුකුච්ච දුර වෙනවා. දිටිංගජු කරෝති අපි ළඟ තියෙන චපලකම් අපි ළඟ තියෙන ෂාට ගති මායාවී ගති දෘෂ්ටි වශයෙන් තියෙනවා ඍජු වෙන්න පටන් ගන්නවා අවංක වෙන්න පටන් ගන්නවා. දිට්ඨි ඍජු කම්ම කියලා මේකට කියනවා. චිත්ත මනස පසීදති. එතකොට අහගෙන ඉන්න කෙනාගේ හිත මූණ පිපිලා එනවා. ඉතින් ඒ ටික තමයි අපි මේ පැයේදී බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරවයි මම මතක් කළේ අද අපි ධර්මදේශනාට ඉදිරිපත් කළේ සරුවචන් වහන්සේ විසින්ම දේශිත සූත්‍රයක් සම්මා දිට්ඨි මිච්ඡා දිට්ඨි කියන දෙක පදනම් කරගෙන. ඉතින් මේ පළවෙනි කොටහේදී නැත්නම් අද දවසේ අපි විශේෂයෙන් දැක ගන්නට බලාපොරොත්තු වෙන්නේ මේ මිච්ඡා දිට්ඨියේ තියෙන හානිය අනර්ථය ආදීනව කොටස. ඒක පෙන්නලයි සරුවචනාංශේ ඒ සම්මා දිට්ඨියක තියෙන වටිනාකම ඊට සාපේක්ෂව ඉස්මතු කරලා පෙන්නනවා. ඒ නිසා මිච්ඡා දිට්ඨිකස්ස බික්කවේ පුරුෂ පුද්ගලස්ස කියලා පටන් ගන්න. මහණී යම් ඒ මිත්‍යා දෘෂ්ටියක් සහිත පුරුෂ පුද්ගලයෙක් වුණොත් යංචේව කාය කම්මං ඒ කෙනා යම් කාය ක්‍රියාවක් කරනවා අතපයෙන් කයෙන් යම් ක්‍රියාවක් කරනවා යථා දිට්ටි සමත්තං එයාකේ තියෙන මිත්‍යා දෘෂ්ටියෙන් පෙරිලා මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව ඒ මිත්‍යා දෘෂ්ටිව සමාදින වේක අනුමෝදන් වෙලයි මේ කාය කර්මය කරන්නේ නැත්නම් කෙරෙන්නේ මිත්‍යා දෘෂ්ටි තියෙන කෙනා ඒ මම අනේ මේ මිත්‍යා දෘෂ්ටියක් මට ඇති කෙනෙක් මම මේ කරන කරන කාය කර්මික මේ මිත්‍යා දෘෂ්ටි හෙළි වේවා කියලා එයා මෙහෙවනව නෙවෙයි නමුත් මිත්‍යා දෘෂ්ටි එයා මෙහෙවනවා එතකොට යංචේ කාය කර්මං එයා යම් මොනම ඕඩම චිත්තක්ෂණයක යම් කායෙන් කරන ක්‍රියාවක් කරනවා නම් යථා දිට්ඨි සමත්තං යථා දිට්ඨි සමාධින්න ඒ ඒ දෘෂ්ටියට අනුව යන්නේ ඒ දෘෂ්ටිය සමාදන් වෙලා කරනකොට එතන යංචේ වචී කම්මං මොනම වචනයක් කතා කරත් යංචේ මනෝකම්ම මොනම දෙයක් හිතුවත් සතා දිට්ඨි සමාත්තා යතා දිට්ඨි සමාදින්න මොනම දෙයක් හිතුවත් ඒක නා ඒ හිතන දේවල් ගැන සරුවත් chance මේකෙදී ටිකක් විස්තරක විස්තර පෙන්නනවා යංච යාච චේතනා යාච පත්තනා යෝච පණීදි යෝච සංඛාරා යම් කිසි තම මොනම චේතනාවක් පහල කරා අනර්ථකර චේතනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හිතවාදී අහිංසා චේතනා එහෙම නැත්නම් මිච්ඡා තණ්හාවට විරුද්ධව යන නෙක්ඛම්ම චේතනා, අව්‍යාපාද චේතනා වෙන්න පුළුවන්. නැත්නම් කාම චේතනා, ව්‍යාපාද චේතනා, විහිංසා චේතනා වෙන්න පුළුවන් චේතනා සංකප්පානුවේ චේතනා මේ විදිහට වෙන් කරලා තිනවා. යාචපත්තන යමක් ප්‍රාර්ථනාවක් කරනවා යා. මට මෙහෙම වේවා නැත්නම් අරුන්ට මෙහෙම වේවා. අනුන් නැසේවා නැත්නම් මම නැසේවා නැත්නම් මම වැඩේවා අනුන් වැඩේවා ආදි වශයෙන් යංචපත්තන. යෝචපණිදී යම් කිසි එල්ලයක් යා තියා ගන්න. ජීවිතේ මේ මේ දේවල් ළඟා කර ගන්න ඕන කියලා එල්ලයක් තියාගෙන පරමාර්ථයක් තියා ගන්නවා. යෝච සංඛාරා. එයා සකස් කිරීම කරන ජීවිතේ අංග සංස්කරණය කරනවා, හැඩ ගැස්වීම කරනවා. එහෙම නැත්නම් යම් යම් ආලවට්ටම් කරන පිසුදු කිරීම කරනවා සබ්බේතේ ධම්මා අනිත්‍යය අමනාප අහිතාය දුක්ඛාය සංවත්තති ඒ සියලු ක්‍රියා ඔහුට අනිත් අනර්ථයේ පිණිස හිතනවා අමනාපයේ පිණිස පිහිටනවා අහිත පිණිස පිහිටනවා දුක පිණිස පිහිටනවා මොකද තංකිස හේතු දිට්ඨිස්ස බිච්චවේ පාපිකා ඒ යටින් තියෙන දෘෂ්ටිය පාපි ඒ නිසා දෘෂ්ටි පාපතර දෘෂ්ටියක් ඇතුව නැත්නම් දෘෂ්ටිය පිරිසුදු කරගන්න ඉස්සර වෙලා කරන සෑම ක්‍රියාවකින්ම සෑම වචනයකින්ම සෑම හිතවිල්ලකින්ම ඒ මනුස්සයා Tamanට අහිත කර Tamanට අනර්ථ කර Tamanට අමනාප කෙන දෙන ක්‍රියා කරගන්නව හොඳ කැපෙන පීයකින් පපුවට තියලා අන ගන්නවා වගේ. ඉතින් ඒ කෙනාට වෙන්නේ මේ අනුන් මට කරදර කරනවා ඍතුගුණේ මට කරදර කරනවා ආණ්ඩුව මට විරුද්ධව වැඩ කරනවා අල්ලපු ගෙදරකන හුණියම් කරලා තියෙනවා නැත්තම් අපිට මුස්ලිම් මිනිස්සු කරදර කරනවා ආදි වශයෙන් පේන්නේ නම් බාහිර ආත්ම විශ්ින් හෝ ඍතුගුණයෙන් මට කරදර කරනවා කියලා. එනතන් මේ පුද්ගලයා කරදර කරන එකට ආත්මයකට පටවනවා. අසවල තමයි මේ සේරම කරන්න කියලා. නමුත් ਸਰවචනාංශයේ දකින්නේ සේරම කරන්නේ Taman තුල තියෙන මිත්‍යා දෘෂ්ටිය ඊටාම සෝචනීය தત્ත්වය තමයි ඒකෙනත් මේ මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්‍යයක් කියලා හිතාගෙන ඉන්නේ. කිසි කෙනෙකුට එතකොට ඒකේ නාව ගොඩ ගන්න බෑ. ඒ මොකද මේ Tamanගේ දෘෂ්ටිය කියලා කියන්නේ බොහොම නින්දෙදී ඇහැරගෙන ඉන්න කොටයි හිතාමතයි අහිතයි නිතරම හිත ඇතුළේ ක්‍රියාත්මක වෙන දෙයක්. ඒක නා ඒක තාම අඳුනගන්නේ නැහැ. මේක මට අහිත අමනාප අනර්ථයේ විනිස පිහිටන එකක් කියලා. එයා හිතන්නේ මම මේ වටිනා දෙයක් ඉස්සරහින් තියන කටයුතු කරනවා. නමුත් කරන්න කරන්න උවක් ගහෙත් දෙවලට හිටිනවා. හැමදේම අහේනියට හිටිනවා. ඉතින් එතකොට ලෝකයේත් එක තරහ වෙනවා, Taman එක තරහ වෙනවා, වහ කනවා, වහ දෙනවා, සාප කරගන්නවා, নানা ප්‍රකාර කටයුතු. ඒ හැම වෙලාවෙම පෘ탁ජනයා බාහිර හේතු තමයි හොයන්නේ. බාහිර හේතු ඔයලා අකිනවා මට හරියට මේ කරදර මාර බලවේග මිත්‍යාදිෂ්ඨික බලවේග අන්නැත්තු මට කරදර කරන ආදිවාසී අපි කැකිලි රජුරන්ගේ තීන්දුව වගේ කවුරු හරි බාහිරේ හොයා ගන්නවා අපිට මෙන්න මේ අමලියට කරදරයට කාලකන්නිකමට හේතු හොයන්න. නමුත් ਸਰවඥාන්සේගේ ඉගැන්වීම අනුව ඒ දේ ආත්මීය හේතු වෙන්න පුළුවන් අනාත්මීය හේතු වෙන්න පුළුවන් කොයි එක වුණත් ඒ සියලු විස බීජ තමන්ගේ හිතට වැදගන්නේ තමන්ගේ හිතේ තියෙන මේ මිත්‍යා දෘෂ්ටිය නිසා. තෙත පාන් කැල්ලක් එළිය විවෘත කරලා තිබ්බොත් බොහොම ඉක්මනට වාතයේ තියෙන විස බීජ දිලීර අරගෙන පාම්පෙත්ත පුස්කන. ඒ පාම්පෙත්ත ළඟම හොඳට ටෝස් කරපු පාම්පෙත්තක් තිබ්බොත් එයා ඉච්චර ඉක්මනට පුස්කන්නේ ඒත් වාතය වාතයේ තියෙන විස බීජ. නමුත් එයාගේ පෘෂ්ඨයට උපස්තරයට අර විස බීජ läග ගන්නෑ. ලැගගෙන පැලවෙන්නේ නැහැ. ඒ මොකද මෙයා වේලිච්ච නිසා. තපස කියලා කියන්නේ භාවනාව කියලා කියන්නේ ඔය ටෝස් කරපු පාම්පෙත්තක් වගේ විෂ බීජ තියෙන තැනක හිටියට එයාගේ දෘෂ්ටිය හරිනම් මිත්‍යා දෘෂ්ටික නෙවෙයි නා එයා කරන කියන කටයුත්තක් හිතය මනාප භද්‍ර පිනිස මංගල පිනිස පිහිටනවා. ඉතින් එවැනි යට තියෙන මේ මිත්‍යා දෘෂ්ටියක් හදා ගන්නව වෙනුවට අද තියෙන මේ ලෝකයේ තියෙන වැඩ දිහා බලනකොට එහෙම කෙනෙකුට මේ සියල්ල පිටපොට යන්නේ අමෝරාවට හිටින්නේ අරියාදුවට හිටින්නේ තමන්ගේම දෘෂ්ටිය කියලා තේරුම් ගන්න තරම් ශක්තියක් ඇත්තෙත් නෑ ඒක ආත්ම නිෂේධනය කරනවා තමන්ගේ පෞරුෂත්වයට හානි කරයි නිසා උඟ දෙනෙක් හිතනවා මට කරදර මේ අසවලා නිසයි කියලා ඉතින් අසවලා නිසායි මේක වෙන්නේ කියන එකට ලංකා ඉතිහාසයේ තියෙන හොඳම හාස්‍ය කතාව තමයි කැකිල රජුරන්ගේ කතාව. කවුරු හරි බාහිරේ හොයනවා මේකට මේ වැරද්ද පටවන්න. මොන හරි හේතුකින් කාට හරි වැරද්ද පටවලා මේගොල්ලෝ අතපිහ ගන්න එක තමයි කරන්නේ. ඉතින් කැකිලේ තීන්දුව තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ගන්න. නමුත් කවදාකවත් සාධනීය පිළිතුරක් ලැබෙන්නේ නැහැ. යාදෙන පිළිතුරක් හම්බෙන්නේ නැහැ. ක්‍රියාත්මක කරනකොට තමයි තේරෙනවා විද්‍යේ පඳුරට වැදුනිහාවට නැත්නම් විද්‍යාවට වැදුනි පඳුරට කියලා පිටපොට යනවා. ඒක නිසා කවදාද මෙන්න මෙවැනි දෘෂ්ටියේ වැරදි තියාගෙන අපි මොන උපකරණ පාවිච්චි කරත් මොන සමීකරණ පාවිච්චි කරත් මොන උපක්‍රම පාවිච්චි කරත් අන්තිමට Tamanට අහිතමනාප දුක් දෙන අකාන්ත වූ දුක් දෙන කටයුතු වලට යනවා. ඉන් ਸਰවචනාංශේ මේක පෙන්වන්නේ බොහොම සරල බොහොම ඍජු ඔලුවට ටොක්ක කන්නා වගේ නිදර්ශනයකින් ਸਰවඥන්සේ සඳහන් කරන සඳහන් කරලා තියෙනවා යම්සේ මහණෙනි කුහුඹ ඇටයක් හෝ කරවිල ඇටයක් හෝ තිත්ත ලැබු ඇටයක් හෝ තෙත තියෙන පොලොවකට දැම්මට පස්සේ ඒක කණු කැපිලා වැල හැදුනට පස්සේ ඒ ලැබු ඇටේ ලැබු පැලයක් හදනවා තිත්ත ලැබු පැලයක් කරවිල පැල කරවිල වැලක් හදනවා කොහොම බෑටේ කොහොම පැලයක් හදනවා ඒක පොළවේ මොන සාරය උරාගත්තත් පොළොව සාරය හෝ ආපෝ සාරය ඒකේ ඵලයේ ඒකාන්තෙම තිත්තයි පොළවේ සමාන වුණාට පොළොව කොයි දෙයකට සමාන වුණාට එයා උරා ගන්නෙම තිත්ත රසේ ඊට පස්සේ එයා හදන හැම දෙෙම තිත්තයි පැලෙත් තිත්තයි කොලෙත් තිත්තයි ඵලෙත් තිත්තයි හැම තැනම තිත්ත රසයක් තියෙනවා ඉතින් ඒක මේ පැලේට කොහොඹ පැලේට කොච්චර කෙරුවත් වෙනස් කරන්න බෑ. ඒ වගේ මේ සීනි දී කරලා වැක් කෙරුවත් ඒ පොළොවට කොහොඹ රස ගහට ඒ මිහිරි රසයක් උරා ගැනීමේ ශක්තියක් නැහැ. ඉතින් ඒක නිසා එවැනි දෙයකින් කොහොඹ ගහකින් කරවිල ගහ වැලකින් තිත ලැබු වැලකින් මිහිරි ඵලයක් අපේක්ෂා කරන්නත් බෑ. එතකොට පේන්න තියෙනවා මේ මිත්‍යා දෘෂ්ටික ඉපදිච්ච මිනිස්සයා කාලකන්ණියෙක් වෙනස් කරන්න බෑ. ඒ මිනිස්සයා අපායට තීන්දු වෙච්ච කෙනෙක් කියලා. ඒ සරුවච්චන් වහන්සේ එහෙම නොකියන එකම ශාස්ත්‍රුන් වහන්සේ. අනිකෝ සීලම ශාස්ත්‍රුන් වහන්සේලා කියනවා දිව්‍යනාසිකේ සාපේට ලකුණොත් මොන තාලෙන්වත් පිළියර කරන්න බෑ. සදාකාලික අපාගත වෙනවා. සර්වචනාංශේ පමණමයි මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන නපුර මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන අහේනිකර தත්ත්වේ පෙන්නලා ඔය සියලු වැඩ බහා තබලා උඹට උඹ කෙරේ අනුකම්පාවක් තියෙනවා. උඹට උඹ කෙරේ අත්හිත භාවයක්, අත්ත කුසල භාවයක් තියෙනවා. මේ දෘෂ්ටිය පොඩ්ඩක් බලාගන්න. ඒක බලාගන්න නැතු මේ ආලවට්ටම් කොච්චර කරත් මොන ශිල්ප හදාරවුවත් මොන දක්ෂකම් ඇති කරගත්තත් අවසානයේ ඒක Tamanට අහිත අමනාප පිනිස දුක පිනිස අකාන්තිය පිනිස පිහිටනවා. කාට අද්දේ කුඩට බැඳගෙන අනේ හත් දෙයියනේ ඇයි මට මෙහෙම දුක් වෙන්නේ කියලා කොච්චර කිව්වත් අර දෘෂ්ටිය හදා ගන්න තෙක් එයාට සරුවච්චන් ආශිරත් උදව් කරන්න බෑ. මේ දෘෂ්ටිය ගැන කතා කරනකොට ඇත්තටම සරුවච්චන් ආශිර උදව් කරන්න බෑ. දෘෂ්ටිය කියන්නේ හොඳටම ඝන බහල් වෙච්ච තද වෙච්ච වැරදි දැකීමක්. ඊට ඉස්සල චිත්ත tattve ඊට ඉස්සල සංඥා tattve ඕනම කෙනෙක් වැරද්දට පෙළඹෙන ඉස්සලාම සංඥා தත්වෙට යනවා ඊට පස්සේ චිත්ත තත්වෙට යනවා ඒකත් තුඟක් කල් ඇටු අම්බැස්සට පස්සේ එතනම මුල් බැස්සට පස්සේ තමයි දිටි තත්වෙට යන්නේ දිටි තත්වෙට ගියාට පස්සේ සරුවච්චන් වහන්සේටවත් බෑ හැබැයි චිත්ත තත්වෙදී සරුවච්චන් වහන්සේට ප්‍රතිපදාට යමක් කරන්න පුළුවන් සංඥා තත්වෙදී සාමාන්‍ය ගුරුවරයටත් කියලා දෙන්න පුළුවන් වළඟ තියෙන වැරදි සංඥාවක් එහෙම නැත්නම් විපරීත සංඥාවක් කරුණාකල මේ විපරීත සංඥාව නැවත සලකා බලන්න ගැඟට රිදෙන්න ඉඩ තියෙනවා නමුත් මේක බොහෝ කල් හිතසුව පිණිස වෙනවා කියලා සංඥා මට්ටමේදී සෑහෙන පිළියම් කරන්න පුළුවන් චිත්ත tattweදී හුකා කමාරුයි අමාරුයි නම හැකි දිටි tattweදී බලාපොරොත්තු සුන් කරන්නේ සරුවඥාන්සේ වැඩ හිටියත් ලෝකේ ලෝකෙට බුද්ධාලෝකේ පහළ වුණත් සජීවීව කටයුතු කරත් මිත්‍යා දෘෂ්ටිකයට ඒක මහා කාලකන්නිකම පේන්නේත් නැහැ සරුවඥාන්සේ හිටියත් සරුවඥාන්සේක වැඩවලට විරුද්ධ වෙන එකයි වෙන්නේ. ඉතින් ඒක නිසා මේ දෘෂ්ටිය බහැර නොහැකි නොකල හැක්කක් එහෙම නැත්නම් කාලකන්නිකමක් ඒකේනා පහත් කෙනෙක් කියන නෙවෙයි සරුවචනාංශ මේ කතා කරන්නේ ඒ කෙනා Taman ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටි කියලා දැන ගන්නා තෙක් මොන බෙහෙත කිරුවත් හරියන්නේ මොන මේ මේ පත්තු බැඳත් හරියන්නේ පය බර වායට පිටිකරහය බෙහෙත් බඳින්නාසේ කවදාකවත් තේරෙන්නේ අවාසනාව කියන්නේ බෞද්ධයෝ හිතනවා අපි සම්මා දිට්ඨි කියලා. හුඟක්ම මිත්‍යා දිට්ඨි තියෙන බෞද්ධයෝ තියෙනවා. අනික පිස්සු අඩු ගන්න දන්නවා අපි ළඟ එහෙම දිට්ටි කතාවක් නැහැ අපිට ඒක අදාළ නැහැ කියලා. බෞද්ධයා විතර අමන මරි මෝඩ තකතිරු જાතියක් ඇත්තේ නැහැ. ඔලොමොල වෙලා හිටිනවා අපි නම් අපි ඒකාන්තයෙන්ම හරි පැත්තේ ඉන්නේ කියලා. ඒක හිතුවට කමක් නැහැ. ඒක හැකි සංඥා ලබලා දෙනවා. නමුත් ඒ ඔලොමොලකමෙන් ඒ පිළිගැනීමෙන් විතරක් දිට්ටි අයින් කරන්න බෑ. අපි ළඟ තියෙන දිට්ඨියත් වරදින්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේ දිට්ඨිය දැඩිසේ ගන්න හොඳ නෑ කියලා ගත්තොත් ඕන කෙනෙකුට යාට පිළියම් කරතයි. නිසා සර්වචනසේ සඳහන් කරන්නේ භයානකම දිට්ඨිය තමයි ඉදමේව සත්‍යං ඕගමඤ්ඤා. යමෙක් කියනවනම් මෙයමයි සත්‍ය සියල්ල බොරු කියලා ඒක ඒකාන්තම මිත්‍යා දෘෂ්ටියක්. එහෙම දෙයක් මේ ලෝකේ නෑ. මෙයමයි සත්‍ය අනික් සියල්ල බොරුයි කියලා කියනවනම් ඒ කියන කිසිම ගුරුවරෙක් පිටිපස්සේ යන්න එපයි කියලා තියෙනවා. ඒකෙන්ම දැනගන්න කියනවා මේ මිනිසයා බිස්නස් කාරයෙක්. මිනිසයා පොලිටිෂියන් කෙනෙක්. මේ මිනිසයා අනික් මිනිස්සු වශී කරන කෙනෙක්. මොකද රහතන් වහන්සේ නමක් එම ගහපා දෙන්නෙත් නැහැ. තමන් රහත් වෙනකන් තමන් තුල සෑහෙන දුරට දිට්ඨිය පවතිනවා වැරදිවට. ඇත්ත වශයෙන් කියනවා නම් තණ්හා මාන දිට්ඨි කියන ප්‍රධාන කෙලෙස් තුනෙන් දිට්ඨි තමයි ඉස්සලම ගලවලා යන්නේ. සෝවාන් වෙනකොටම සක්කාය දිට්ඨි ගලවලා යනවා. නමුත් ඒක බොහෝම ප්‍රකටව ප්‍රචලිතව තියෙන කෙනෙක් මෙහෙම කියන්න පුළුවන් කිසිම පෘථග්ජනියෙකුට ජීවත් වෙන්න බෑ දිට්ඨියක ජග් ගන්න නැතුව. හැම කෙනෙක්ම දිට්ඨියක උදව්වෙන් තමයි ජීවත් ඒ දිට්ඨිය බලවත් කරවන්න රජ කරවන්න තමයි මේ දැඟලිල්ල. අනික් කටියට වැඩිය පෙන්නඳ මං ගත්ත එක හරි එක කියලා නැත්නම් ඒක හොඳ එක කියලා මම ඒක තමයි ප්‍රධාන දේ කියලා පෙන්නඳ දෙයක් ඇත්තේ නෑ සත්‍යයේ. දිට්ඨියේ තියෙනවා. ඒක නිසා අපි ගහපා දෙන්න හදනවා, කියාපාන්න හදනවා. එහෙම කියාවාන්න නහර පුම්බ ගන්න යන්න යන්න මොකද වෙන්නේ? ආතතිය වැඩි වෙනවා. අසහනෙ වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ditthිය හරහෝ තමන්ට ඇති වෙන අසහනය දුරු කිරීම සඳහා, ආතතිය දුරු කිරීම සඳහා, දාරතය දුරු කිරීම සඳහා, දැවිලිතවි දුරු කිරීම හඳා ඉතාමත්ම සරල, ඉතාමත්ම ඍජු, නමුත් දීර්ඝ වැඩ පිළිවෙලක් යෝජනා කරනවා. ඒ යෝජනා කරනේ වැඩපිළිවෙලට ඇහුම්කන් දෙන්න හරි නිහතමානී වෙන්න ඕන. මන් ළඟ සෑහෙන්න වැරදි දැන් ඇති මට ගොඩක් හදාගන්න තියෙනවා කියන කෙනාට බෙහෙත් අහනවා. නැත්නම් කවුරු හිතනවා මං අනිත් කටියට මම දැනටමත් උසස් මට යමක්කමක් තේරෙනවා කියලා බුදුරජාණන් වහන්සේත් ඒ කොන්තරත් එක බාර ගන්නෑ යව හදන්න. ඒ නිසා අපිට සරුවච්චන්හන්සේගේ උදව්වක් ගන්න ධර්මයේ උදව්වක් ගන්න සංඝයාගේ උදව්වක් ගන්න ඒකාන්තෙම නිහතමානී වෙන්න ඒකාන්තෙම ඔලොමල ගති අයින් කරන්න ඕනේ ඒක නිසා යම් කිසි කෙනෙක් Tamanට තේරෙනවා නම් මේ භාවනා කටයුත්තක් නිසා හෝ බණක් ඉගෙන ගන්න වෙලාවට හෝ එහෙම නැත්නම් මොනම කටයුත්තක් කරනකොට මානසික ආතතිය වැඩි වෙනවා හොන්දටම මතක තියාගන්න පැහැදිලිව පැටලිලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වરૂපේ තමයි විමුක්ති රසය. අහනකොටමත් විවේක වෙනවා. අහනකොටමත් විස්රාම වෙනවා. අහනකොටමත් හුදේකලා වෙනවා. අහනකොටමත් Taman ඇතුළේ පිරිච්ච ගතිය එනවා. අනේ මට අරක දන්නේ මේක දන්නේ අර දැනගත්තනම් හොඳයි මේ දැනගත්තනම් හොඳයි කියලා කවදාකවත් ਸਰුවඥ ධර්මයේ එහෙම නැත්නම් සම්මාදිට්ඨිය දන්න කෙනෙකුට ධර්මයේ මාර්ගෙන් ආතතියක් එන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ මාර්ගෙන් ආතතියක් එන්නේ නැහැ. සංඝයා මාර්ගෙන් ආතතියක් එන්නේ නැහැ. කද්දාකවත් සීල නිසා ආතතියක් එන්නේ නැහැ. කාට හරි පේනවා නම් මේ දැන් ගමේ රටේ තියෙන කතාවක් තමයි දන් දෙමින් ගත කරන කාලයට වැඩිය නැත්නම් දාන කුසලයේ සම්පූර්ණ කරනවට වැඩිය සිල් රකින්න ගියාම මාර බලවේග වැඩි කියනවා. භාවනා කරන්න ගියාම ගොඩක් මාර බලවේග තියෙනවා කියනවා. එතකොට මේ කතාව එක දවසක් මට මතකයි මේ Nissan වනේම පිරිසක් ගිය වෙලාවක අපවත් වෙච්ච අපේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුව හම්බ වෙච්ච වෙලාවේදී එතන හිටපු එක්කෙනෙක් අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍ය පිනක් දහමක් කරන ඉනෝට අපිට ජීවිතේ ගැට ගහගෙන යන්න පුළුවන්. නමුත් මේ සීල සමාධි ආදී භාවනා කරන්න ගියම අපිට කවදාකවත් නැති විදිහට බාධා එනවා. අපිට මාර බලවේග එනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ කියලා තියෙන එකෙත් ඇත්තක් නම් තියෙනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ කට හොදලා කියනවා විපස්සනාවට විතරක් මාර බලවේග නැහැ කියලා. මොකද විපස්සනා කෙලින්ම කතා කරන දිට්ඨිය ගැන විතරයි. කොත්තනක හරි මොන ක්‍රියාවකින් හරි Tamanට ආතතියක් ආවනම් අසහනයක් ආවනම් ඒ කියන්නේ හරියටම වලිග උඩ වාඩි වෙච්ච කෙනෙකුට වගේ. Taman උඩ වාඩි වාඩි උඩ වාඩි රිදෙනවනේ. පොඩ්ඩ වලිග ගසා දාලා වාඩි වුච්චාම රිදෙන්නේ නැහැ. එයා දන්නේ නැහැ වාඩි වෙලා තියෙන වලිග උඩ කියලා ඉතින් දඟලනවා. ඉතින් මේක හරි අමාරුයි. මේ ධිට්ඨිය පිළිබඳ කෙනුට ඒක බොහොම ඝන බහල වෙච්ච තැනක්. නමුත් මේ මේ කියන විමුක්ති රසය දිට්ඨිය ලිහිල් වෙන බව. එහෙම නැත්නම් හුදෙකලාව ලංක වෙන බව. විවේකයේ ලැබෙන බව. විශ්‍රාමයේ ලැබෙන බව හැම භාවනා උපදේශ වල කමඨහන් වල හැම පුංචි පුංචි චිත්තක්ෂණයක් පාසතිය. ඒකයි ਸਰවඥන්සේ සඳහන් කරන්නේ ਸਰවඥ දේශිත ධර්මය විමුක්ති රසය කියලා. අද බුද්ධ ආගමෙන් පෙළෙන ජනතා ප්‍රමාණය එන්න එන්න වැඩි. එක එක නිකාය හදාන ගහ ගන්නවා භාවනා ක්‍රම හදාන ගහ ගන්නවා ආර්ක කරන්න කියනවා මේක කරන්න එපයි කියනවා নানা ප්‍රකාර විදියට මේකට බුද්ධ ආගම කියයි මේ බුද්ධ ධර්මයේ මේක නෑ බුද්ධ ආගමේ හැමදාම පන්ති ભેද නිකාය ભેද අරකයි මේකයි ගහ ගැනලි පෙළපාලියවිලි අයිතිවාසිකම් සඳහා සටන් ප්‍රතික්ෂේප කිරිලි විරෝධ පෑම් ගොඩක් තියෙනවා ධර්මයේ කවදාකවත් කිසිම තැනක මොනම දෙයක් නිසාවත් එම විරෝධ රැලිය රැලියක් දෙත් නැහැ. අයිතිවාසිකම් සඳහා කතාවකුත් නැහැ. මුළු ත්‍රිපිටකයේ කිසිම තැනක ඔය ඕල්ඩන්බර්ග් කියන සුද්ධා කියවලා කියන අයිතිවාසිකම් කියන වචනවත් බුදුහාමර පාවිච්චි කළා නැහැ. ඒක තන්නේ කර දේශපාලන වචනයක්. බ්‍රජින අයිතිවාසිකම් තමයි මේ මිච්ඡා දිට්ඨි නැති කරගන්නේ. ඔබ සම්මා දිට්ඨියේ ඉන්න තාකල්ම කවදාකවත් තියෙන දේ ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. නැති දෙයක් ඊළඟට අඬන්නෙත් නැහැ. උඹ දඟලන්නේ ওই දෙකට. ඔය දේශපාලනේ ගාව ගන්න ඔය මිච්ඡාදිටිය නිසායි විසා කරන කියන හැම කටයුත්තකින්ම ඒ කෙනාට අනිත්‍යය අමනාපය අහිතාය දුක්ඛාය සංවත්තති. අද දවල් මම අපි ධර්ම සාකච්ඡා කරන වෙලාවේදී ප්‍රශ්නයක් මතුවලා තිබුණා අනේ ස්වාමීන් වහන්සේ අපිට සංඛාර ගැන කියලා දෙන්න කොහොමද මේ පුඤ්ඤාභි සංඛාරත් සංසාරේ වඩනවා කියලා තියෙනවා. අපුඤ්ඤාවි සංකාර නම් කමන්නේ. ආනිඤ්ඤාවි සංකාර පුඤ්ඤාවි සංකාර කොහොමද සංසාරේ වඩන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී හුඟක් විස්තර කරනවා වෙනකොට මම කිව්වා අපි ධර්ම දේශනාවේදී පුළුවන් තරම් ඒක සාකච්ඡා කරමු. යම් කිසි කෙනෙක් මිච්ඡා දිට්ඨි කියලා කියන්නේ අවිජ්ජාවට. සම්මා දිට්ඨි කියලා කියනවනම් විඥාවට කියනවා. අවිජ්ජාව තියෙන කෙනාට අවිජ්ජාපච්චා සංඛාරා ඒකාන්තෙම සංස්කාර ඇති වෙනවා. හොඳ සංස්කාරات ඇති වෙනවා නැති නරක සංස්කාර තියෙන හැම සංස්කාරයක්ම හටගන්නේ අවිද්‍යාව නිසායි කියලා සූද්දෙම්ම ලියවිලා තියෙනවා. ඒක පිළිගන්න හරි අමාරුයි බෞද්ධයාට. බෞද්ධය දෙනවා පුඤ්ඤාපි සංඛාර සම්මා දිට්ඨියෙන් ඇති වෙන්න ඕනේ. අපුඤ්ඤාපි සංඛාර මිච්ඡා දිට්ඨියෙන් ඇති වෙන්න ඕනේ. ආනිඤ්ඤාපි සංඛාර ඒක මිත්‍යා සංකා කියනද ඒක නිසා ඒකත් දාන්නේ සම්මා දිට්ඨියද කියලා. නමුත් සක්කාය මේ ද්වාදසාකාර පටිච්චසමුපාදේ අවිජ්ජා පත්‍ය සංකාර. මොනම සංස්කාරයක් හටගත්තත් හටගන්නේ අවිද්‍යාව නිසා. සංස්කාරවල එකයි කරන්නේ රැස් කරනවා. නිරෝධ කරනවා ක්ෂය කරනවා වැය කරනවා නෙවෙයි. ඒක තනි කර විරුද්ධයි සංස්කාරවලට. ඒක නිසා මේ මිච්ඡා දිට්ඨියකින් තියාගෙන අවිද්‍යාව යන සංස්කාර ඕන තරම් තියෙන පුළුවන්. වෙන විදිහට කියනවා නම් අවිද්‍යාව තියෙන තැන විතරයි සංස්කාර තියෙන්නේ. අවිද්‍යාවත් ඒ අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධ. අවිද්‍යාවගේ අශේෂ ඉතුරුක් නැති නිරෝධේ වුණොත් ආය සංස්කාර වල ඉතුරු වෙන දෙයක් නැහැ අසංස්කාර වෙනවා. තියෙන සංස්කාරයක් ඕනම දෙයක් අවිද්‍යාව නිසා වෙන්නේ. ඒ සංස්කාර ಜಾති තුනක් තියෙනවා පුඤ්ඤාවි සංඛාරා පුඤ්ඤාවි සංඛාරාණෙන් ජාවි සංඛාර කියලා පුඤ්ඤා පුඤ්ඤාවි සංඛාර කියලා කියන්නේ පව් පැත්තට සකස් කිරීම. පව් පැත්තට රැස් කිරීම. පුඤ්ඤාවි සංකාර කියන්නේ පින් පැත්තට රැස් කිරීම. ඊට පස්සේ එනවා අපුඤ්ඤ ආනෙන්ජාවි සංකාර කියලා පවුත් නැති පිනුත් නැති මධ්‍යස්ථ රැස් කිරීම. ඉතින් මම පෙළගස්සලා තියෙන්නේ පවු රැස් කිරීම වලට වඩා හොඳයි පින් පැත්ත. පින් පැත්තටත් වඩා හොඳයි උපේක්ෂා පැත්තට තියෙන සංස්කාර. හැබැයි ඒ සංස්කාර. ඉතින් එතකොට කියන්න වෙන්නේ කිව්වෙත් මම ඒ වෙලාවේ හැටියට අපුඤ්ඤාපි සංස්කාර අයින් කරන්න අපි පුඤ්ඤාපි සංස්කාර ඉදිරියට ගන්නවා. පවෙන් වැංවීම සඳහා පින ඉදිරියට ගන්න. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අපේ හිත පවේ තියෙන්නේ. හිතේ ස්වභාවයේ පව. එහෙම නැත්නම් පුතුජනස්ස චාතුමහා චත්තාරෝ මහා අපාය සකගේ සදිසා. පෘ탁 ජනයාට අපාය හතර gedara වගේ. මේ පොඩි විරාමයකට මේ මනුස්ස ලෝකේ ඇවිල්ලා හිටියට මේකේ ලෙසල වැටිච්ච ගමන් අපායට තමයි වැටෙන්නේ. ඒක තමයි පුළුවගේ හැටි. ඉතින් බුදුරජාණන්සේ ඔය බාර සූත්‍රයේ අපි ගියේ පාර ගත්තා. වැඩමුළුවට ඒකෙදි සඳහන් කරා මේ බර දරන්න බාරහාර කියලා කියනවා බර ගෙනියන්නට කියනවා පුග්ගල කියන නම. පුද්ගලයෙක් කියලා කියන්නේ සංසාරේ කොහෙදෝ යන බරක් කරේ තියාගෙන ඇදපන් වෛරෝ බරභාගේ කියාගෙන ඉතින් අඬ අඬ අඬ අඬ උස්සගෙන යනවා. ඒ පුද්ගලයා කියන එකනා පුද්ගල නාමය මෛත්‍රී භාවනා විස්තර කරන අටුවාචාර්ය සඳහන් කරනවා ඕනම වෙලාවකට අපායට යන්න පුළුවන් කෙනා. පුද්ගලයාට අපාය දොර නිතරම ඇරලා තියෙයි. ආයේ මේ කාඩ් එක වෙන්න එක විතරයි තියෙන්නේ. සල්ලි සමාජ මුදල් ගෙවන්න ඕන කමන්නේ. ඒ කාන්තෙම අපායට යන්න පුළුවන්. යමෙක් අඳුර ගන්නවම අසවලයි කියලා. ඒ කියලා තියන්නේ මේ අසවල් ආයෂ්මතුන් වහන්සේ මේ නම ඇත්තේ මේ ගෝත්‍ර ඇත්තේ කිව්වොත් එයා පුද්ගල නාමයට වැටෙනවා. හැම පුද්ගලයෙක්ම බරක් දරන කෙනෙක්. එයා ඕනම වෙලාවක අපායට යන්න පුළුවන්. ඒක නිසා ඒ පුද්ගල නාමයට වැටෙන පුතඥයාගේ වැඩේ රැස් කරනවා තමයි යකඩ පිස්සෝ ඉන්නේ. මොනවා පාර දැක්කත් යකඩ කැල්ලක් එල්ලගෙන යන්නේ. මජං ගාගෙන යකඩ එල්ලගෙන යනවා. ඒ වගේ පුත්තජනයාගේ වැඩේ, පුද්ගලයාගේ වැඩේ පුදුමාකාර රැස් කිරීම රැස් කරනවා. ඒක පිං මුවෙන් රැස් කරත්, පව් මුවෙන් රැස් කරත්, උපේක්ෂා මුවෙන් රැස් කරත්, ඒ හැම එකකම උසවාගෙන යන්න බරක් තියෙනවා. හැබැයි පව් වලට තියෙන බරට වැඩිය අඩුයි පිං පැත්තේ තියෙන සංස්කාර. ඊටත් වැඩිය අඩුයි උපේක්ෂාව පැත්තේ තියෙන සංස්කාර. නමුත් පව් කරන්න ලොකු උනන්දුවක්, ලොකු ශිල්පයක්, ලොකු ආයුධ හුඟක් අපි ළඟ තියෙනවා. පින් පැත්තට යනකොට ශිල්පේ අඩුයි, උනන්දු හුඟක් අඩුයි, දන්න දැනුමත් අඩුයි. යම් කිසි කෙනෙක් කිව්වොත් එමේ ඊටත් වැඩිය වටිනවා යමක් නොකර සිටීම කියලා. උපේක්ෂාවනේ කියලා. සියල්ලෙන් වෙන් කිරීම කියලා. ගහයි. වගේ දෙයක් එහෙම රේඩියෝ එකකම කිව්වොත් જાතියමදලා ගුටි කණ්ඩක් වෙනවා. මොකද අර කරපල්ලා මේක කරපල්ලා අරක කරපල්ලා කියන නායකයන්ගේ බහට ජනමාධ්‍යම ජන විඥාණයම යට වෙලා ඉවරයි. ඒ නිසා ඒ පින් කරනටත් වැඩිය හොඳයි පව් නොකර සිටී. යමක් නොකර සිටීම ඊටත් වැඩිය එහාට යන්න තියෙනවා. ඉතින් ඒක නිසා සංස්කාර වශයෙන් ගත්තොත් කොයි එකත් රැස්කිරීම පිණිස සංසාරේ වැඩිම පිණිස පාලනය කරනවා. ඒක මේකෙදී මේ මිච්ඡා දිට්ඨිය අනුවගේ සංස්කාර කියනකොට සරුවචෙන් තේ යාච චේතනා යාච පත්තනා යෝච පනිදි යෝච සංකාරා සබ්බේතේ අහිතාය අමනාපාය අකන්තාය දුක්ඛාය සංගත. ඒක නම් මොන දෙයක් ප්‍රාර්ථනා කරත්. ඒ දෙනා මොන චේතනාවක් කරත් මොන දෙයක් අභිමතාත්ත්ව වශයෙන් තියාගත්තත් මොන සකස් කිරීම කරත් ඒ කරන හැම දෙයකම දුක් විඳිනවා. හැම දෙයකම ඝර්ෂණයක් ඇති කර ගන්නවා. හැම දෙයකම දැවිල්ලක් ඇති කර ගන්නවා. හැම දෙයකම තැවිල්ලක් ඇති කර ගන්නවා. මොකද හේතුව ඒ අදෘෂ්ටිය සකස් කරගෙන නැත්තම්. ඒ නොසකස් එහෙම නැත්නම් සකස් කරගත්තේ නැති දෘෂ්ටියෙන් පෙරිලා එන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ඕනම දෙයක්. ඒකේ නාට අහිත අමනාප දුක් පිනිස පිහිටනවා. ඉතින් ඒ නිසා තමන්ට හිතසුව කැමැති තමන් කෙරේ අනුකම්පාවක් තියෙන අර්ථ සිත්‍ය සලකන කෙනා නිතරම සැලකිලිමත් වෙන්න ඕනේ. මගේ දෘෂ්ටිය දිට්ඨිජු කම්ම නැත්තම් දෘෂ්ටි ඍජු කිරීම නැත්තම් දෘෂ්ටිය පුලුල් කිරීම එහෙම නැත්තම් සම්මා දිට්ඨියටපත් කිරීම වශයෙන් මම කොච්චරක් මගේ ජීවිතේ කොච්චරක් මගේ දවසේ මම ගත කරනවද කියලා. එහෙම සලකන්නේ නැතුව ගත කරන කෙනාට රැස් කරන සංස්කාර තොග ගාණෙන් රැස් වෙන්නේ කොහොමඩක්වත් පොත් ලැබීමක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒව අනිකාන පටිසන්දෙන්න පටන් ගත්තට පස්සේ කිසිම පාලනයක් නැහැ. මොකද අවිද්‍යාව තියෙන තාක්කල්. ඒ නිසා මේ අවිද්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න සංස්කාර බලේ වැඩි නිසා කෙලස් වැඩි වෙන එක නදඟලන වැඩි. කාය කර්ම වැඩි, වචී කර්ම වැඩි, මනෝ කර්ම වැඩි. ඉතින් ඒ වගේ කැළඹිලි චංචල කම්පන සහිත ඉන්ජන සහිත ස්පන්දන සහිත කෙනෙකුට ගෝකල් කායික ක්‍රියා තැම්පත් කරගෙන ඉඳගෙන වෙනවා. ගොඩාක්කල් වාචසික ක්‍රියා තැම්පත් කරගෙන ඉඳිනවා. එහෙම කළත් ඇස් දෙක වහගත්ත එක මම මනස තුල යුද්ධයක් පටන් ගන්නවා. යම් ආකාරයකින් එහෙම කෙනෙකුට කාය කර්ම වචී කර්ම කියන කායේ ක්‍රියා වචන ක්‍රියා යම් ප්‍රමාණයකට තැම්පත් කරගන්න නැතුව ඇස් දෙක වහන්නත් බයයි. භාවනා ගැන හිතන්නත් බයයි. Taman ඒකාන්තව උනුසුදුස්සෙක් කරගන්න. මට පව් වැඩි මට කරන්න බෑ භාවනා කරන්න බෑයි කිය. නමුත් ඒතිෙදී අපි මේ වගේ පිටසක් ගැන කතා කරලා බැලුවොත් ඒ කෙනෙක් එහෙම తాවකාලිකව ස්ථිර රෝගී ගියා. තැහැරලා විවේකසේනාසනයකට ඇවිල්ලා ගහක් මුල වාඩිලා ශූන්‍යාගාරයක් වාඩි වෙලා විශාල කැපකිරීමක් කළා මේ කරන්නේ. එතෙන් ගොඩාක් gedaratore වැඩ අත්හැරලා දාලා මේක ඉන්නේ. ගොඩාක් කළ යුතු කතා අනතර කරලා මේ ඉන්නේ. ඒ තරම් කාය කර්ම වචී කර්ම තැම්පත් කරගත්තත් මනස තුල මනෝ කර්ම දිහා බලනකොට ඇත් දෙක වහන්න බය හිතෙන තරම් මේක ඇතුලේ කෙලස් ගොජ දාන්න පටන් ගන්නවා. භාවනා කරන්න ආවට පස්සේ විශේෂයෙන්ම කාය කර්ම වචී කර්ම වල තැම්පත්කමක් කෙරෙන්න කෙරෙන්න මනසේ ගොජේ වැඩි වෙන්න පටන් ගන්නවා. මනසේ කරදර ගතිය වැඩි වෙන්න පටන් ගන්නවා. කැලේ හිටපු මීහරකෙක්, කුළු මීහරකෙක් ගමට ගෙනල්ලා බැන්දාට පස්සේ අනිවාර්යයෙන්ම උගේ කුළු ගතිය මතුවෙනවා. නිකං කැලේ ඇවිද හිටපු කුරුල්ලෙක් ගෙනල්ලා කූඩුවට දාලා බලන්න පුදුමාකාර දඟලිල්ලක් දඟනවා. නිකං සෙල්ලම් කරන පූස්පැටියෙක් ලනු කෑල්ලක් ගැට ගහන්න ඌට බාම් මතේනවා. පිණුම් ගහන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපේ හිත මේ සම්මාදිච්චය හදාන අදහසකින් හෝ අවිද්‍යාව නැති කරන අදහසින් හෝ සංස්කාර අඩු කරන ගතියකින් හෝ මොනම දෙයකට හරි පුංචි පාලනයකට යට කරපු ගමන් පුදුම විදියට ගොඩ දාපු මාළුවෙක් වගේ මේක ගැහෙන්න පටන් ගන්නවා. ඒ නිසා උඟෝ දෙනෙක් හිතනවා තම අපිට භාවනා කරන්න වයසමදි කියලා. තාටියක් කල් ගියාම හරියයි කියලා. මේ GestureDetector ප්‍රශ්න ඉවරෙච්චාම එහෙම වෙන එකක් නැහැ. හිත බොහොම කීකරු වෙයි කියලා. තව පොඩ වයසම අධිකම තියෙන කට්ටියට භාවනා කරන්න. හැබැයි පොඩි එකා භාවනා කරත් එච්චරයි, මැද වයසක භාවනා කරත් එච්චරයි, වයසට ගිය එකන භාවනා කරත් එච්චරයි. ඒ නිසා භාවනා නොකිරීම සඳහා එක එක්කෙනෙක් දෙන නිදහසර කරන දිහා බලනකොට වෙන hina වෙන්න වෙන hina කාලා ජීවත් වෙන්න වෙන මොකක්වත් ඕනේ කරන්නේ. ඒ තරම්ම Tamanට අහේනි කර දුක එලවන අහිත අමනාප තොරතුරුමයි Taman හදලා කියන්නේ. මෙවැනි භාවනාවක් කළා තමන්ගේ දෘෂ්ටි හදාගත්තොත් හොඳයි අවිද්‍යාව දුරු කළොත් හොඳයි සංස්කාර ටික නතර කරගත්තොත් හොඳයි කිව්වොත් එහෙම කොහොම කරන්නද අඩු ගානේ මේ භාවනා මධ්‍යස්ථානට ගියාම තිබුණට වැඩිය හිත ඇවිස්සෙන්න පටන් ගන්නවානේ කියලා හැම කෙනෙක්ම හිතනවා මේක මගේ දෝෂයක් කියලා මේ මට වෙච්ච කර්මයක් කියලා නෑ මේක මානවයාගේ කර්මයක් කොයි කෙනාටත් එකයි ඒ එන කරදර නැත්තම් මේ ඇස් දෙක වහගත්තට පස්සේ මේ ගොජ දාන ගතිය ගෑනු පිරිමි ભેදයක් ඇත්තේම නැත. අරණ්‍ය වාසීද ග්‍රාම වාසී කියලා වෙනසක් ඇත්තේම නැත. පැවිදිද උපවිදිද කියලා ප්‍රශ්නකුත් ඇත්තේම නැත. සියලු දෙනාගේම தත්ත්වය අපි මේක විවෘතව කතා කරොත් දවසක. මම මෙතෙක් කල් හිටියේ කැලේ හිටු මීහරකෙක් වගේ මට ඕන දේවල් මං කරා මට ඕන කතාවක් මං කරා මට හිත ඕන ඕන දේවල් කරා නමුත් මං අද මේ මොකද්ද පෞද්ගලිකව Taman ගත දැඩි අදිෂ්ඨානකින් කායි ක්‍රියා ටික නතර කරා වාචසික ක්‍රියා වල නතර කරලා ගණ්‍යා කෙරින් කුලයා කෙරින් වෙන්ව මම මේ ඉඳ ගියාම මෙන්න මගේ හිතට එන දේවල් කියලා කියන්න පටන් ගත්තොත් හැම කෙනෙකුටම නව කතාවක් ලියන තරම් තොරතුරු තියෙනවා. ඒක බුදුරජාණන්සේ නොදැන නෙවෙයි මේ ප්‍රතිපදාව ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි හිතනවා ඒ විදිහට මගේ හිතයි නොසණ්ඩාල මගේ හිතයි අකීකරු මගේ හිතයි දුස්සීල මගේ හිතයි බයලජ්ජ නැත්තේ මගේ හිතටයි හිරියොතප් නැත්තේ මගේ හිතටයි සංවර නැත්තේ කියලා අර දුක් ටික අර නොහොබිනා ගතික සේරම මම කියා ගන්න ගියොත් ඒ කෙනාට කොහොමඩක්වත් ගොඩ එන්න බෑ. නම් අපිට කල්යාණ මිත්‍රෙක් හම්බුනොත් සාකච්ඡාවක් හම්බුනොත් කවුරු හරි කියන්න පටන් අරගත්තොත් මටත් එහෙම වෙනවා මටත් එහෙම වෙනවා මටත් එහෙම වෙනවා කියලා අය කාටත් හොරි කියනවා නම් ඒ සොරි කියන දෙයක් නැහැ ඔක්කොටම හොරි කියනවනේ ඉතින් ප්‍රශ්නයක් නැහැ බලනකොට ඔක්කොටම හොරි එක එකක් කතා කරන්නේ කතා කරන්නේ මොකටද රූපලාවන්‍ය ගැන ජනප්‍රිය වෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක නමුත් බුදු ජානනාංශය අපිට මේ සාකච්ඡාවක් ඇති කළ දීලා තියෙනවා බලා භාවනා කරන කට්ටිය එකතු වෙලා තමන් තමන් භාවනා කරන්න ගියාම තියෙන දුෂ්කරතා ටික විතර කතා කරපළා. ඒකට උත්තර දෙන්නත් පුළුවන් ඕන තරම් සූත්‍ර පිටකේ එහෙම නැත්නම් අටුවාවල තියෙනවා. නමුත් මේ හෙලි කිරීමම උත්තරය. මට මේ දේ වෙනවා මෙහෙමයි වෙන්න ඕන කියලා හෙලි කිරීමම උත්තරයක්. ඒ තුල විශාල නිහතමානිකමක් තියෙනවා. ඒ තුල ඔලොමොට්ටලකමට ඉඩ නැහැ. ඒ තුල අසහනයකට ඉඩ නැහැ. නමුත් හෙලිකරනද විශ්වසනීය කල්යාණ මිත්‍රෙක් අවශ්‍යයි. නැත්නම් කල්යාණ මිත්‍ර පරිශදයක් අවශ්‍යයි. අපිට එහෙම එකක් නැහැ. අපිට වචනේ වරදිනකොට චෝදනා කරන්න කැලපැත්තට ගහන්න ඕන තරම් ඉන්නවා. නමුත් මනස හැදෙන්නයි හදන්නේ මේ කාය කර්ම වචී කර්ම දුරුවන් කරගෙනයි මේ දඟලන්නේ. මට අවශ්‍ය වෙලා තියෙන මනෝ කර්ම ටික අඩු කරන්නයි. නමුත් වෙන්නේ මොකද මනෝ කර්ම වැඩි වෙන එකයි. ඒ නිසා මේක සාකච්ඡා කරන්න ඕනේ කියලා කිව්වොත් උග දෙනෙක් හිතන මේක පුද්ගලික ප්‍රශ්නයක් මගේ මේ දේවල් කියන්න බෑ කියලා. එහෙම නැත්නම් වෙන කෙනෙක් මාව වැරදිට පාවිච්චි කරાવી. ඒක නිසා මාව හෙලි කරන්න බෑ. ඒක නිසා හෙලිදරව් කරගන්න බැරුව අද පුදුමාකාර දුක් විඳින ගතියක් තියෙනවා. අපි භාවනා කරනකොට කරන්නේ හැම කෙනෙක්ම විශ්වාස කරනවා. විශ්වාස කළා දන්නවා මේ හැම කෙනෙක්ම මුවින් නොබෙන හිටියට හැම කෙනෙක් යටම පැහැවන සරව ගෙඩියක් වගේ පුරව තියෙන ගෙඩියක් වගේ ගොජේ දා ගන්න බැරුව එළියට දා ගන්න බැරුව සැරව තියෙනවා. ඉතින් මේ සැරව වසංගන ඉඳ ඉඳ පිළිකාවට හැරෙනවා. අර්බුදයකට හැරෙනවා. මේක එළියට දා ගන්නවා. එළියට දාපම ලස්සන නැහැ. සැරව තමයි එළියට එන්නේ. පුරුව තමයි එළියට එනම කයට හොඳයි. ඉතින් ඒ නිසා ඒ දිඨ්‍ය අවිද්‍යාව අවිද්‍යාවට බොහොම නෑදෑකමක් දක්වන සංස්කාර මේ සංස්කාරයන් සංසිඳ වීම. නැත්නම් සංස්කාරයන් නතු කර ගැනීම පාලනය කර ගැනීම හික්මව ගැනීම ආණ්ඩු මට්ටු කර ගැනීම බයලජ්ජා තත්ත්වයටපත් කර ගැනීම අපි හිතන තරම් ලේසි නෑ මොකද සංසාරේ නොදන්නා කෙලවරක ඉඳලා අපි මේ අවිද්‍යාවට පොහොර දම දම ඇවිල්ලා තියෙනවා අපි මේ සංස්කාර වලට පොහොර දම දම ඇවිල්ලා තියෙනවා ඒව රැස් කරගෙන ඇවිල්ලා තියෙනවා ඉතින් අපිට යම් දවසක මම ඉන්නේ මිත්‍යාදිටික වෙන්න පුළුවන් ඒකයි මම මේ වැඩ බදාගන්නේ ගොඩක් ඒකයි මම මේ ඒ වයින් ආතතිගත වෙලා මහා මේරු ඔලුවට තියාගත්ත වගේ වෙහෙසෙන්නේ. එහෙම නැත්නම් මේ ධර්මයේ තියෙන ඕකට නෙමෙයි බොහොම සහැල්ලුවෙන් වැඩ කරුවත් විවේකයෙන් ඉඳයි කියලා. Taman ළඟත් මිත්‍යා දෘෂ්ටිය ඇති. මම මේක හදා ගන්න ඕනේ කියලා නිහතමානී වෙලා යටහත් පහත් වුණොත් සරුවචාන්සේ ප්‍රතිපදා ඉදිරිපත් කරනවා. ඉතින් මේ ඉතුරු තියෙන වෙලාව අපි පොඩ්ඩක් බලමු. එකක් මේ අවිද්‍යාවට බොහොම සම්බන්ධයි සංස්කාර කියන එක. ඒ වගේම ප්‍රශ්නේදී ප්‍රශ්න සාකච්ඡාවේදීත් අපි පස්සට තිබ්බා මේ සංස්කාර කියන එක අපි ටිකක් ධර්මසේ විදේශනාවේදී සාකච්ඡා කරගනිමු කියලා. මෙන්න මේ විදිහට අපි සරුවචනාංශයේ මේතෙක් අපි සාකච්ඡා කරපු මේ සංකීර්ණ සමාජගත ප්‍රශ්නෙට උත්තර දෙන හැටි බලමු. සරුවචන් වහන්සේ මේ සංස්කාර ගුරුසු තන සිට සියුම් තන දක්වා කපා හෙලීම එකම එක කමඨහනක් කරා දේශනා කරනවා ඒක මේක කමඨහන තමයි ආනාපාන සතිය ඒකට කියනවා අපි ආනාපාන සති සූත්‍රය කිය. ඒ ආනාපාන සති සූත්‍රය විස්තර කරන්න ගිහිල්ලා ਸਰවචනසේ විශාල පසුබිමක් නිදාන කතාවකට ඉඩ තියලා ආනාපානේ කතා කරන්නේ ඒ නිසා පේන්න තියෙනවා ඒ පසුබිම සහ නිදාන කතාව සලකා බලනකොට දහසකුත් එකක් කර්මස්ථාන වඩන ඕනම කෙනෙකුට බය නැතුව ආනාපාන සතිය දෙන්න පුළුවන් දෙන්න වටින එක තෙදවත් කර්මස්ථානය බලවත් කර්මස්ථානය අමාරුවෙන් හරි යාලු කරගත්තොත් හොඳ නෑදෑයි ඉනිතා සර්වඥන්සේ ඒ ආනාපාන සති සූත්‍රයේදී සතිපට්ඨාන සූත්‍රයට පමණක් දෙවෙන විදි වෙන විදියට ආනාපාන සතිය විස්තර කරනවා ඒ ආනාපාන සතිපට්ඨානේ ආනාපාන විස්තර වෙන්නේ පළවෙනි චතුස්කේ විතරයි මේකේ චතුස්ක හතරක් 16 ආකාරයකට විස්තර කරනවා ආස්වාස 16යි ප්‍රස්වාස 16යි 32 වෙනි ආකාරයකට විස්තර කරනවා විස්තර කරනකොට ඉස්සල්ලාම සරුවචනාංශේ මතක් කරනවා අපි දැන් මේ වෙනකොට gedara තියලා ආපු කාම ගුණ තියෙනවානේ අපි ඒකවල ඉන්න හරක බල්ලෝ එරුව ඌරෝ එහෙම නැත්නම් රත්තරම් මිනිමුතු එහෙම නැත්නම් ගෙවල් දොරින් නෑදෑයෝ ගෑනු පිරිමි ඉන්නවානේ ඒ සියලු සංඥාවල් අරවට කියන කාම ගුණ කියලා මෙහි ඇවිල්ලා අස්තව අහගත්තට පස්සේ ඔළුවට එනවා ඒ වගේ සංඥා ඒකට කියන කාම සංඥා කියලා. ඉතින් මේ කාම සංඥා වලින් වැළකීලා කාම සංඥා අයින් කරන්න ගිය කිනාට තමයි තේරෙන්නේ අපි සංසාරෙ මෙතෙක් කල් කරලා තියෙන මේ කාම සංඥා වඩන එක. ඉතින් මේ එක වරුවක් ඇවිල්ලා භාවනා කරලා සංසාරයක් වඩපු කාම සංඥාවල් කහට ඒ කෙලෙස් කසට යන්නේ නැහැ. ඒව අපි අනේ යන තැන එලවෙලෝ කියලා පාර දෙනවා. නින්දෙදිත් පාර දෙනවා. භාවනා මධ්‍යස්ථානෙදිත් පාර දෙනවා. සක්මනේදිත් පාර දෙනවා. ඒ මොකද අපි මෙතෙක් කල් ඒකටමයි පොහොර දාලා තියෙන්නේ. නිසා ඒ කාම සංඥා නැත්තම් කාම ඡන්ද කියලත් මේකට කියනවා. තරුවචන්සේ ඒකට පෙන්නන්නේ ණයක් කියලා. ඔබ මෙතෙක් කල් ණයට කාලා තියෙනවා. දැන් ඇවිල්ලා ඇත්ත එක වහගෙන භාවනා කරන්න ඕන කිව්වට හරියන්නේ නැහැ. ඔබට මේ ණය ගෙවන්න වෙනවා. ඒ නිසා කාම ඡන්ද කියන්නේ ණයක්. හැබැයි සරුවචනන්සේ ඒකට ප්‍රතිපදාවක් දෙනවා. ඔබ ඒ වෙනුවට රූප ධර්මයක් සමාදන් වෙයන්. හිත රූප ධර්මකින් පුරෝපං ඒතර කාමච්ඡන්ද ගෙවදින්න ඉඩක් නැහැ. යම් කිසි කෙනෙක් ඒ ඒ කියන මතය බුදුහාමුදුරන්ගේ ඒ දෘෂ්ටිය එහෙම නැත්නම් බුදුහාමුදුර දෙන ප්‍රතිපදාව එහෙම නැත්නම් මේ බුදුහාමුදුර දෙන සම්මා දිට්ඨිය නැත්නම් යෝනිසමනසිකාරය තේරුම් ගත්තොත් එයා කමටහන් ගන්නවා. ඒ කමටහන ඒකාන්තම රූප කමටහනක් ඒකාන්තම කායනුපස්සනාව බුදුහාමුදුර කියනවා උඹට ඒ gedara දාලා ආපු කාම ගුණ හෝ ඒ වගේ හේවණල්ල පිටිපස්සේ එලෝ එලෝ පහර දෙන කාම සංඥා හෝ නැති කරන්න නම් තමන්ගේම කය අරමුණු කරගෙන මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එකේ හිත පවත්තන හැම චිත්තක්ෂණයකම තමන් කාම ගුණයන්ගෙන් සා කාම සංඥාවන්ගෙන් බැටකෑම නතර කර ගන්න. අසහනෙ නතර කර ගන්න. දරතේ නතර කර ගන්න. ආතතිය නතර කර ගන්න. ඒ නිසා එක චිත්තක්ෂණයක් අපි මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. මම දැන් මෙතන සමබරව සමමිතික වාඩිලා ඉනවයි කියනවනම් ඒක චිත්තක්ෂණයක මම දැන් මෙතන උපයන්න අපිට මුළු ලෝකෙම තෑගි දෙන්න වෙනවා. මුළු ලෝකෙම අතහරින්න වෙනවා. එහෙම නැත්නම් ඒක අනිත් පැත්තට කියන්නේ මේ මගේ කය පිළිබඳ සතිමත් වෙන්න නම් මුළු ලෝකයේ පිළිබඳව අසතිමත් වෙන්න වෙනවා. අපිට ඒකයි බැරි. අපි හරිය ලොකු යෝගාවචරයෝ තමයි. ලොකු කැපකිරීම කරලා තියෙනවා. ලොකු දාන දෙනවා. ලොකු සිල් ලකින ලොකු භාවනා කරනවා. නමුත් එක චිත්තක්ෂණයකටවත් මේ Tamanට මෙච්චර හිතසුව එළවෙන මේ අසහනේ නැති වර්තමාන මොහොත ගන්න බෑ. ඇති අතීතයට හිත දුවන. අනාගතයට හිත දුවන. අරය ගැන හිත දුවන. අතන ගැන හිත දුවන. මම දැන් මෙතන කොයි වෙලාවකවත් නැහැ. ඒ නිසා අපිට කියන්න වෙනවා හොඳට මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට මේ කායේ හිත පිහිටවන්න ගියොත් අපි මුළු සංසාරේ විනෝදාංශයට කරලා තියෙන වර්තමාන චිත්තක්ෂණයට වෛර කරපේ. අපේ සියලු විනෝදාංශ, අපේ සියලු ප්‍රාර්ථනා, අපේ සියලු ප්‍රනිදි, අපේ සියලු චේතනා, අපේ සියලු සංස්කාර සියල්ලම උත්සාහ කරන්නේ වර්තමානයේ හිත පන්නන්න. ඒ හැම එකක්ම බොහොම විචිත්‍රයි. බොහොම ප්‍රතිඵලදායි. වහා ප්‍රතිඵලගෙන දෙන සුළුයි. ඒ නිසා අපි බොහොම ආශාවෙන් වර්තමාන මොහොතට වෛර කරලා ඒ වෙනුවට අතීත අනාගත වශයෙන් කෙලෙස් වගුරුවනවා සංස්කාර වඩනවා. මෙච්චර කා කාලයක් නොදන්නා කෙලවරක ඉඳලා අවිද්‍යාවෙන් පෝෂණය ලැබෙන මේ සංස්කාරය සරුවචනාංශේ සඳහන් කරන ඔබට එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ කිසිම සංස්කාරයක් නැහැ කිසිම අවිද්‍යාවක් නැහැ නමුත් උඹට තේරෙන්න මම දැන් ඉන්නේ කෙලෙස් නැති අවිද්‍යාව නැති සංස්කාර නැති එකක් කියලා එක චිත්තක්ෂණයක තීරණය එක ටික වේලාවක් සිද්ධි කරනකොට විතරයි නැත්නම් මම දැන් මෙතන මොහොත ඉන්නවා කියන කඹේට නැග්ගටමදි කඹේ දිගේ යනකොට තමයි සම්බරකම තේරෙන්නේ කම්බේක ඇවිදිනා වගේ වැඩක්. එහෙනම් බයිසිකල් එක නැගලා යනවා වගේ. ඒ නිසා මේ මම දැන් මොහොත කියන එකේ පවතින හැම චිත්තක්ෂණයකම අපි මෙච්චර දිරදිගාපු අවිද්‍යාවට බලවත් යුද ප්‍රකාශයක් කරනවා. සියලු සංස්කාරයන්ගේ සමතයක් කරනවා. ඒ නිසා එක චිත්තක්ෂණයට හෝ කෙනෙකුට හිතව දාන්න පුළුවන් නම් මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ඒ චිත්තක්ෂණය මතක තියාන මුළු ලෝකෙම දන් දිව කුසලය මේකේ සිද්ධ වෙනවා ඒක පිළිබඳව දෘෂ්ටිය හරිනම් මම මේ කරන්නේ කවුරුත් රවට්ටන්න නෙවෙයි ලාභ සත්කාර සම්මාන සඳහා නෙවෙයි බයට නෙවෙයි ආදායම් බද්දින් ගැලවෙන්න නෙවෙයි මම මේ කරන්නේ අවංක අදහසින් කියලා ඒ ඒ කුසලය දාන කුසලයට වැඩි එහා යනවා ඊට පස්සේ ඒ කෙනාට පිටකොන්දක් තියෙනවා නම් පෞරුෂත්වයක් තියෙනවා නම් අවශ්‍යතාවයක් තියෙනවා නම් ප්‍රතිපදාව රකින්න ඕන නම් යාට කිතයි දැන් ඔබ දන්නවනේ වර්තමාන මොහොතේ හිටියොත් අවිද්‍යාව නැහැ සංස්කාර නැහැ කියලා ඔබට චිත්තක්ෂණ කීයක් ඉන්න පුළුවන්. ඕන්න ඕක තමයි ඔබේ ආධ්‍යාත්මික පිටකොන්ද. ඔබේ පෞරුෂත්වය කියන්නේ ඒක. ඒක ඉන්න බැරි නම් ඉතින් කොඳු යට පෙළ නැති සතෙක් තමයි. ඉන්න බැරි නම් කාන්තාර ගෙලියට දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ වේලිලා නැහිනවා. ඊට පස්සේ ඒ කෙනාට තියෙනවනම් යම් කිසි මොලයක් ලුණු මිරිස් කාපු මොලයක් දැන් නම් බෑ තමයි. නමුත් මං අද ඉඳලා මේක මගේ ජීවන දර්ශනය කරගන්නවා. ආධ්‍යාත්මික පිටකොන්ද කරගන්න මම බලනවා පැයකදී වැඩ බාරිලා ඉන්න පැයකදී චිත්තක්ෂණ කීයක් මට වර්තමාන මොහොතේ ඉන්න පුළුවන්ද ඉන්නේ ඉරියව්ව ඉන්න පුළුවන්ද කියලා බැලලා යම් කිසි කෙනෙකුට යම් ආකාරයකින් ධෛර්යමත් වෙන ප්‍රමාණයට මෙන්න මේ චිත්තක්ෂණ ගන්න වැඩි කරන්න පුළුවන් නම් ඒ වැඩි කරන හැම චිත්තක්ෂණයකටම සාපේක්ෂව විමුක්ති රසය ලැබෙනවා විවේක රසය ලැබෙනවා බුද්ධ කලා රසය ලැබෙනවා පිරිච්ඡකම ලැබෙනවා ඉතින් ඒකෙන් තේරෙන්න පටන් ගන්නවා මේ මරණයෙන් එහාට යන්න ඕනේ නෑ මේ වැඩේදී ආනිසංස ලබන්න. දන් දෙනකොට නම් අපි කියන්නේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සම්පත්තිනේ. මේ භාවනා සම්පත්තිය එතනම තමයි තේරෙනවා. හැබැයි ඒකට මේක නොකොලොත් මිත්‍යාදිත්‍යයෙන් කරන කියන හිතන හැම දෙයකින්ම කෙලෙස් ලැබෙන ලෝකෙක මට බුදුහාමරගේ ප්‍රතිපත්තිය නිසා ප්‍රතිපදාව නිසා මගේ පිහිටීම නිසා මගේ ලෑස්තිලා යාම නිසා මගේ සතිය නිසා මම කරපු අත්තරදි හරහා මට දැන් මෙච්චර චිත්තක්ෂණ ප්‍රමාණයක් වර්තමානයේ පවත් ගන්න පුළුවන්. ඒක බලාපොරොත්තු දනවන සුළුයි. කියනවනම් මේ මනුස්සයාට මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියලා මීටර එකට දාලා කියන වගේ කීයක්. ඒ මනුස්සයාට සාමාන්‍ය බුද්ධිය තියෙනවා කියලා කියන්න පුළුවන්. ක්‍රමසහ විදි තියනවා කියලා කියන්න පුළුවන්. ශාසනය යෙදිලා ඉන්න මිනිසෙක් හිතයි බුදුසසුනේ පාවිච්චි කරනවා මාර්ගස්තේ කියලා. එයාට කියනවා සෝවාන් මාර්ගස්තේ කියලා. දැන් පාරට වැටලා ඊට පස්සේ යාට දිග්ගටම සිද්ධ වෙනවා ඒ යම් මොන දහං ගැටයක් දාලා හරි කමන්නේ හිත හැකිතාක් ඉඳගෙන ඉන්න කොටයි සක්මන් කරන කොටයි එදිනෙදා වැඩ කරන කොටයි වරින් වර හෝ මේ එළඹ සිටි 100ට ආරාධනා කරලා හිත ගෙට ගෙවද්ද ගන්නවා. ඉතින් එහෙම ගෙවද්දගෙන පරියන්කේ ඉන්න වෙලාවක් ගමු. එහෙම ඉන්න වෙලාවදී ආට මේ ගෙට ආපු හිත මහ විශාල කටුගයක් ඇතුළට ගිය මිනිස්සෙක් වගේ ඒකේ විවිධ විවිධ කබඩ්ස් තියෙනවා විවිධ ශිෂ්ටාචාර තියෙනවා විවිධාකාර අංග තියෙනවා බැලූ බැලූ කබඩ් එකේ විවිධාල වටිනාකම් තියෙනවා වගේ මේ හිත ගේ ඇතුළට ගත්තට පස්සේ මේකේ විශාල ආයතන රාශියක් වැඩ චක්ක ආයතන සෝත ආයතන ඝාන ආයතන ගන්ධ ආයතන කාය ආයතන කියලා ඉතින් මේකේ සරුවචනංශයෙන් පෙන්නනවා මේ නුපුහුණු මනසට ආධිගම්මික මනසට මේ ඔක්කොම ආයතනත් එක්ක වැඩ කරන්න බෑ නිසා මේ වැඩේ අතේ අරතට ගැනීම සඳහා වශී කර ගැනීම සඳහා ඇස් දෙක වහලා චක්කායතනේ වැඩ පොඩ්ඩකට తాවකාලිකව නැතකරනද එතකොට Tamanට පාලනේ වැඩි වෙනවා. සෝතායතනේ වෙනුවෙන් කන සද්ද එක්ක නාහින්න නැත්නම් සද්ද නැත්නකට යනවා. ගන්ධ සුවඳ වශයෙන් සාමාන්‍ය වාතාශ්‍රය තියෙන තැනකට යනවා. දිවෙන් රස බලන්නත් එපා කතා කරන්නත් එපා. කයෙන් දුවට මතක ධානය මොන්නවක්වත් හිතලා කරන්න එපා. කය කය තැම්පත් කරන්න නිකන් හුඹහත් තිබ්බා වගේ. නිකන් පිරමීඩයක් වගේ. තියලා තමන්ට සාහතික වෙන්න ඕන දැන් ඇහි ගනුදෙනු නෑ. තිබුණත් මම ඒකට නෙමෙයි මේ වාඩි උනේ. කනේ ගනුදෙනුත් නෑ. මම ඒකට නෙමෙයි වාඩි උනේ. නාසයෙන් දිවෙන් කයෙන් නෑ. කයමුත් හිතලා කරන්නේ. නමුත් මේ ඔක්කොම නැතර කරාට ඇතුලේ විශාල වැඩ කොටසක් යනවා. බලවේග පේස කර්මාන්ත ආයතනයක් යට ගියා වගේ, ටර්බයින් එකක් ඇතුලට ගියා වගේ, ඔන්න පේන්න පටන් ගන්නවා සියලු හිතාමතා කරන වැඩ සියල්ල නැතර කරාට මෙන්න මේක ඇතුලේ කොච්ච දාන්න පටන් ගන්නවා. මේකම බයලවන සුළු දෙයක්. අපි ඒකයි හැම වෙලාවෙම ලයිට් දාගෙන ඉන්නේ. අපි ඒකයි නිතරම ටෙලිවිෂන් බලන්නේ. ඒකයි අපි නිතරම පත්තර බලන්නේ. ඒක අපි නිතරම නවකතා බලන්නේ. මොකද මේක ඇතුළට බැරි වෙලා හරි හිත ගියොත් මේ සායි බබා මේ මොකද මේ මුස්තාපා ලිංග ලෙනතොලට ගියා වගේ මහ විශාල গুপ্ত දේවල් ඇතුළේ සිද්ධ වෙනවා. ඉතින් අපි විවිධාකාර දේවල් ගෙදරවල තියාිනවා ටෙලිවිෂන් බැන්නම් පත්තරේ බැන්නම් නවකතා බැන්නම් රේඩියෝ බැන්නම් නැමුත්ත නැත්තම් පාටි දාගෙන මොනව හරි දෙයකින් මේ හිත ඇතුළට යන්න දෙන්නෙත් නෑ ඇතුළට ගිහිල්ලා මේක හදාරන්න දෙන්නෙත් නෑ. ඉතින් බුදුරජාණන් කියනවා ගෙවල් දොරල අතහැරපන්. කැලේකට ඵලයන්, ගහක් මුලට ඵලයන්, ශූන්‍යාකාරට ඵලයන්, ඇහිම නැත කරපන්, බැලීම දැකීම නැත කරපන්, ගන්ධ රස නැත කරපන්, කයින් හිත කරන ක්‍රියා ඔක්කොම නැත කරපන්. සිද්ධ වෙන දිහා බලාගෙන ඉන්නකොට කොයි එකද Tamange හිට ගන්න කියන එක. ඇතුළේ ගොඩාක් වැඩ රාජකාරී යනවනේ. කොයි එකද Tamange හිට ගන්න කියන එක පෙර සංසාරෙන් ගෙනාව වෙනවා. මොකද්ද ප්‍රසිද්ධ? මොකද්ද වඩා පේන්නේ? මේක කවුරුත් කියලා දෙනකන් ඉන්න එපා. මේ හිත ඇතුළට දැම්මට පස්සේ විනාඩියක් ඉඳ දෙකක් ඉඳ තුනක් ඉඳ මොනවද දැනෙන්නේ? මට මේ දෙයියෝ ඇවිල්ලා කමටහන් දෙයි. බුද්ධ ජනංශය ඇවිල්ලා බුද්ධ ස්වරූපෙන් ඇවිල්ලා කමටහන් දෙයි. নানা ප්‍රකාර গুপ্ত දේවල්. මොකක්වත් গুপ্তයක් මේකේ නෑ. බලහින්න බුදුහාම කියනවා බොහෝ විට ආනාපානෙ වෙන්න ඉඩ තියෙනවා. බොහෝ විට මෙහෙම ඉන්නකොට ආනාපානෙ වෙන්න ඉඩ. අනික් දේවලුත් වෙන්න ඉඩ තියෙනවා. ආනපන සති සූත්‍රයේදී මේක තමයි බුද්ධ ඥානසි මතු කරන්නේ. මේ තමයි කාම ගුණයන් සහ කාම සංඥාවල් දුරු කිරීමට ඉදිරිපත් කරගන්න ආරමුණ. ඉස්ලාම කය ඊට පස්සේ කය ඇතුලේ තියෙන වායෝ ධාතුව. කය කියන්නේ හතරමා භූතයන්. හතරමා භූතයන්ගෙන් වායෝ ධාතුව ඉසරුණාට පස්සේ කෙනෙකුට පුළුවන් නම් වායෝ ධාතුවේ හිත පවත්තන්න. එතකොට මුළු කයත් දන් දීලා ලෝකයක් දන් දීලා අල්ලලා තියෙන හුස්ම ටික විතරයි. මේකේ හොඳට හිත දිගින් දිගට පවත්නවා කියන එක කඹේ ඇවිදිනවා වගේ වැඩක්. අමාරුයි. නමුත් කළ හැකි. ඒ මොකටද ඒ කරන්නේ? ආසා විශාල මිත්‍යා දෘෂ්ටිකින් ගැලවෙන්නයි. ඒසා විශාල සංස්කාර රාශියකින් ගලවණ්ඩයි. හුස්ම කියලා කියන්නේ අසංස්කාරික එකක්. හුස්ම කියලා කියන්නේ අචේතනික දෙයක්. හුස්ම කියන්නේ අවයි අවිඥානික දෙයක්. ඒ තියෙද්දි සමහරු හයියෙන් හුස්ම ගන්න යනවා. මේක සචේතනික කරන්න හදනවා. මේක සවිඥානික කරන්න හදනවා. හුස්ම දුර්වේගන යනකොට බය වෙනවා. අපි ඒ තරම් සංස්කාර වලට කැමතියි. නමුත් අපි හිතමු යහ උපදේශයක් ලැබිලා කමඨාන සුද්ධ වෙලා යම් වෙලාවක භාවනා කරගෙන යනකොට යාට මේ හුස්මත් එන්නේ සංසිඳලා සංසිඳලා යනකොට මේ සංසිඳෙන්නේ අවිද්‍යාවයි. මේ සංසිඳෙන්නේ කෙලෙස් මේ සංසිද්ධෙන්නේ සංස්කාරයි. ඒ නිසා මට සිද්ධියයි මේ සුද්ධියකුයි සිද්ධ වෙන්නේ. ප්‍රතිපදාවේ එළියට යන් දිගට යන්නේ කියන එක ඒත්තු ගන්නලා දෙන එක බරපතල කෘත්‍යයක්. භාවනා කරන අයට ඒ අරමුණ සංසිඳව ගන්න එක කියන එක බොහෝ විට වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒ කෙනාට ඒත්තු ගියොත් මේ හරහා වෙන්නේ මිත්‍යා දෘෂ්ටි අයින් වෙන එකයි, අවිද්‍යාව අයින් වෙන එකයි, සංස්කාර අයින් වෙන එකයි, දුක අයින් වෙන එකයි, අසහනෙ අයින් වෙන එකයි. ඒ නිසා ඒක පුළුවන්තරම් සංසිඳවලා සංසිඳිච්ච தත්ත්වය තමයි මගේ ප්‍රകൃතිය. මම උතරින් තමයි පටන් ගන්න අද මේ කෙලසිලා තියෙන්නේ. මට අවශ්‍ය නම් ආයෙ මුලට යන්න පුළුවන් කියලා වහවහ නැවත නැවතත් බොහෝ වේලාවක් මේ සංසිඳීමට ගියොත් නැත්නම් සංසිඳීම හුරු කරගත්තොත් සංසිඳීම තමයි හැබෑ නිවහන බව තේරුම් ගත්තොත් ඒකට කියනවා කාය සංස්කාරයන්ගේ සංසිඳීම අපි හිතාමතා කරන කාය දුස්චරිතය රළුවරළු ක්‍රියා නෙවෙයි. කයක් උණුසුම පවතින අනිවාර්යයෙන්ම අඩුම තරමින් හුස්ම ටික තියෙනවා. දැන් අපි ඒක ඉබේ සිටින හුස්මට බස්සලා හුස්ම සම්පූර්ණයෙන් සංසිඳව ගන්න පුළුවන් වුණොත් සංස්කාර මට්ටමින් කාය සංස්කාර සංසිඳීමක් වෙනවා. මේක වෙනකොට වචී සංස්කාර සංසිඳෙන්න ඕනේ. නමුත් ඒක ආනපන සති සූත්‍රයේ සඳහන් කරලා නැහැ. මේ මෙනෙහි කිරීම සහ විතක්ක ਵਿਚාර කානපානේ මේ හුස්ම සංසිඳනකොට අතරමඟදී මඟට යනකම් අපි මෙනෙහි කරමින් හුස්ම ගන්නවා. මෙනෙහි කරමින් සක්මන් කරනවා. පහු වෙනකොට මෙනෙහි නොකරම ආනපනේ කී කරුණාට පස්සේ ඒක සංසිඳනකොට මෙනෙහි කිරීම විතක්ක ਵਿਚාර වශයෙන් අපි නම් කරනවා නම් වචී සංස්කාර කියලා වචී සංස්කාර සංසිඳ කාය සංස්කාර සංසිඳුණාට පස්සේ ඒ යෝගාවචරය දන්නවනම් දැන් මේ යන්නේ ප්‍රතිපදාව දිගේ මේ කෙලෙස් අඩුවීමක් කියලා. ඒකෝට බය වෙන්නේ නැතුව, අසහන කරන්නේ නැතුව අද උදේ අපි ලොකු සාංශකේ බණක් ඇහුවා. ඒකෙදි ලොකු ස්වාමීන් සඳහන් කර තිනවා ඒ වගේ පිරිසුදු තත්වයට ආවත් සමහරු සැක උපදවනවා. සමහරට කාංකා පහළ වෙනවා. සමහරු බය වෙනවා. මට ආනපානෙ නැති වෙලා දන්නෙත් නැහැ සතියම නැති වෙලා දන්නෙත් නැහැ සමාධිය නැති වෙලා දන්නෙත් නැහැ මම මැරිලත් දන්නෙත් නැහැ කියලා අර පිරිසිදු தත්වෙදී ඒක සැක කරනවා මේ සැකය ඥානයක් කියලා පටවඳගන්න ඒ තරම් මිත්‍යා දෘෂ්ටියක් අපි ළඟදී මෙච්චර ලස්සන බුදුරජාන්සේ පෙන්වෝ පාරේ අපි යනවා ලොකු කැපකිරීමකුත් කරලා තියෙනවා පාරත් හරි ඒතියෙද්දි දැන් මම මොකද කරන්න ඕනේ මොකද මේ වෙලා තියෙන්නේ මම මේ යන්නේ සමතේද එනත මේක විපස්සනාවද මේක ඉදිරියට ගමනක්ද මේක පස්සර ගමනක්ද කියලා පුදුමාකාර සැක පහල කරනවා අර මිත්‍යා දෘෂ්ටිය අවිද්‍යාව නියෝජනය කරමින් නමුත් ඒතියෙද්දිත් එම දුෂ්කරතා ඇතියෙද්දිත් ඉදිරියට දිග්ගටම යනවනම් අඛණ්ඩව කරනවා නම් නිතිපතා කරනවා නම් අන්න ඒ බුද්ධලරි දරක් කෙලස් ආණ්ඩු බණ්ඩු කරන්න පුළුවන් ඒ කෙනාට විතරක් කෙලෙස් යටපත් කරන්න පුළුවන්. කෙලෙස් වලට ස්වාමිත්වයක් ගන්න පුළුවන්. එහෙම නැතු ආරකත් කල්පනා කරන මේකත් කල්පනා කර අරමුණොත් මාරු කර ගුරුරුත් මාරු කර කර ස්ථානත් මාරු කර කර මේක හරිද ඒක හරිද කියන්න ගත්තොත් අනිවාර්යයෙන්ම අවිද්‍යාවට පොහොර වැටෙනවා. මිත්‍යා දෘෂ්ටියට පොහොර වැටෙනවා. සංස්කාර ගොඩක් රැස් කර ගන්නවා. තමන්ටම තමන් නිග්‍රහ කර ගන්නවා. වෙන කරන්න දෙයක් නෑ අපිට සැක කරන්න ඕන තරම් අයිතිවාසිකමක් තියෙනවා. නෝ සැකකිරීමෙන් තැනකට යොමු කරන්නේ. අපි දන්නෙත් නෑ මේ සැකයක්ද ඥානයක්ද කියලා. නමුත් භාවනා ඒතියෙදි කරන මනුස්සයර තමයි යෝගාවචරය කියලා කියනවා. වඳින්න වටිනවා මේ මනුස්සයාට. මොකද එයා මේ සියලු කැපකිරීම කරන කිසි ලාභයකට, සත්කාරයකට, සම්මානයකට, සිලෝකයකට නෙමෙයි. නමුත් මේ වෙලාවේදී කමඨාන සුද්ධුුනේ නැත්තම් මේ යන ගමන දැන් මේ ප්‍රතිපදාවේ යන්නේ ඉදිරියට ප්‍රගමනයක් වෙන්න කෙනෙක් සුද්ධ වුණේ නැත්තම් අමාරුයි. ඒක කරගෙන යන්න අමාරුයි. නෝ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උග්ගටිතඤ්ඤ විපංචිතඤ්ඤ පුද්ගලයන්ට මොනක්වත් ඕන කරන්නේ නැහැ. දැනෙන්නකොටම මට දැන් අසහනෙ අඩු වෙනවා, කෙලෙස් අඩු වෙනවා, අවිද්‍යාව අඩු වෙනවා, සංස්කාර අඩු වෙනවයි කියලා. යත්තංගට පිරිච්ච කලේ වගේ තියෙන ඥාණයට වහාම වැටෙනවා. නමුත් නෙయ్య පුද්ගලයාට දාස්වර කියන්නේ අනුකම්පා විරහිතව නැවත නැවත කියනවා. නමුත් ඒ බුරුම ස්වාමීන් වහන්සේලා මතක් කරනවා. එතෙන්දී ඊර්ෂ්‍යා කරන්නත් එපා. මේ ඊර්ෂ්‍යා කියන වචන නෙවෙයි හොඳ. නැවත නැවතත් අනුකම්පා කරන්නයි කියන්නේ. යෝගාවචරය ගැන හිතලා අනුකම්පා කරලා නැවත නැවතත් ඒක හදලා දෙන්න මොකද ඒ තරම්ම දරුණු දෙයක් අවිද්‍යාව කියන්නේ. ඒ තරම්ම දරුණු දෙයක් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඒ යෝගාවචර දැන් මිත්‍යා දෘෂ්ටි නැති කරන්නයි කටයුතු කරන්නේ. නමුත් ඇතුළෙන්ම කෙලෙස් පහල කරනවා. ඇතුළෙන්ම වංචනික ධර්ම පහල වෙනවා. ඇතුළෙන්ම ෂටගති පහල වෙනවා. ඉතින් යෝගාවචරගේ දෝෂය කියලා යෝගාවචරත් එක තරහ වෙලා බෑ. ඒ කර්මස්ථානාචාර්යවරු පුරුදු කරන්නේ ඒ වැරද්ද තමන්ගේ කියලා බාර ගන්න කියන. යෝගාවචරක වැරද්දක් නෙවෙයි. ඒක මගේ වැරද්දක්. දැන් මං එයා ළඟට ගෙන්නගෙන කොහොම හරි කියලා දීලා දීලා දීලා ඒක නැති කරන්න ඕනේ. පස්සක මහණුන්ට බුදුරජාණන් වහන්සේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියපම එකම එක මිනිසෙයි නිවන් දැකේ. කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ විතරයි. බහුවෙන්ද සර්වචනහන්සේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ අනික් කට්ටිය බින්නපත ඇරලා වප්ප ස්වාමීන් ඉස්සරහා තියාගෙන දවසම කමටහන් දුන්නා. දවසම සුද්ධ කරා. එයා සෝවාන් කරා. ඊට පස්සේ දෙවෙනි දවසේ කොණ්ඩඤ්ඤ බප්ප ස්වාමීන්සලා පින්නපත ඇරලා බද්ධිය ස්වාමීන් වහන්සේ තියාන සුද්ධ කරා. මහානාම ස්වාමීන් වහන්සේ අස්සජි පස් දවසක් මහන්සි වුණා. ඒ පස් දවසේ එක එක සංඛ්‍යා වංශලා තියාගෙන බුදුරජාණන්සටත් අලුත් දෙයක් මානවයාට නිවන් දකින්න පුළුවන් කියන එක. බුදුහමරුත් මානවීක් තමයි. මුත් මෙච්චර ධර්ම දේශනා කරුවට එකයි නිවන් දැක්කේ. අනිත් දවසේ එකයි. පස් දිනාම එක එක දවසේ නිවන් දැක්කා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන කෝව පිළිබඳ වාර්තා එකක් අපි ළඟ තියෙනවා ධම්මචක්කප්පවත්තන සූත්‍රය අපි තියෙනවා ඊට පස්සේ පස් දිනාම රහත් වෙච්ච සූත්‍රය තියෙනවා. මේ අතරමැද කොච්චර බුදුහාමරෝ බණ කියන්නේ අලුතින් මේ ඉපදිලා Taman ඉන්න එකම ශ්‍රාවකයෝ පස් දෙනාට දවස් 5ක් බණ කිව්වා සූත්‍ර 6ක් කිව්වා කියලා තමයි රහත් කරේ. බුදුන්සේ වෙහෙස අරිඹල මෝඩයෝ එන්නපම මගේ පිටුවස කියන්න ගියේ නෑ. ඒ නිසා යෝගාවචරය එතෙන්දී නිහතමානී වෙන්න උනත් මේ හටන් කරන්නේ අවිද්‍යාව හරහායි අවිද්‍යාවට විරුද්ධවයි මිච්ඡාදිත්‍ය විරුද්ධවයි ඒ නිසා අපි හැම ශක්තියක්ම යොමු කරලා අර හැම අනුග්‍රහිතයක්ම දීලා සීල අනුග්‍රහිතේ සුත අනුග්‍රහිතේ සාකච්ඡා අනුග්‍රහිතේ සමත අනුග්‍රහිතේ විපස්සනා අනුග්‍රහිතේ පුළුවන් තරම් උත්සාහ කරොත් මේ පසුගිය අවුරුදු 40 සමස්ත වශයෙන් විශ්වයේම වෙනි මහන්සි වෙන අයට ඇති වෙන්න ප්‍රතිඵල පෙන්වන බව පේන්න ගත්තා මීට අවුරුදු 1000කට ඉස්සර කාලයත් එක්ක සංසන්දනයක් වගේ බුද්ධ සසුන අවුරුදු 2600ක් පරණයි ඔකේ 1000ක් 1500ක් යනකම් ලංකාවේ මෙතුමා ස්වර්ණමය යුගයක් ඇඟිලි දෙකලා කිසිම අහනෙකුට කියන්න බැරිලු මෙයා අඩු ගන්න සෝවන් වෙලා නැහැ කියලා. පැවිදිච්ච හැම කෙනෙක්ම නිවන් ලැබලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ අඩු ගන්න උපසම්පදා වෙච්ච භික්ෂුවක් නැත්තන්ට යනකම් අපිට සුද්ධා ගැහුවා, ලන්දේසි කාර්යය ගැහුවා, පෘතුගීසි කාර්යය ගැහුවා, නියගාවා විශාල ව්‍යසන අපට ආවා. එව්වමද හේතුව නැත්තම් සිංහලයේ බුබ්බඩකමද කියන දන්නේ නැහැ කොහොම හරි මේ සත්‍ය අමතක වුණා සිංහලයට. සත්‍යපට්ඨානේ අමතක වෙලා අපි නිකන් මේ අන්ධකාරේ අතින් අතට යවන මල් කූඩයක් වගේ ඔය බුද්ධ ධර්ම කී කිය ගෙලිච්ච මිසක එක එක්කත් කෙරුවේ නැහැ. ලෝකයේත් එක්කම දැන් අවුරුදු 30ක් 40ක් විතර අත ලොකු අපේ ලොකු සාන්තලා හිටියනම් කියාවේ 80ක් විතර කියලා මම දන්නවා. මගේ දැනුවට මම දන්නවා අවුරුදු 30ක් 40ක් විතර. මෙන්න මෙවැනි දේ දුෂ්කරතා තියේදිත් මේ විත්‍යා දිෂ්ටි දුරු කරන්න පුළුවන්. අවිද්‍යාව දුරු කරන්න පුළුවන්. සංස්කාර අඩු කරන්න පුළුවන්. මේකට යොදන කාලේ වටිනවා කියලා දැන් භාවනා කරන පිරිසේ ප්‍රමාණෙත් වැඩිලා තියෙනවා. ඒ වගේම තමන්ගේ අත්දැකීම් ටිකුත් වැඩිලා තියෙනවා. හැබැයි ඒ දේ වෙන්න ප්‍රතිපදාවක් ඕන. ඔය නිකම් කෙහිල් ගහට කොට කොට යන මේ ගහින් ගහට කොට යන කොට්ටෝරු වගේ ගිහිල්ලා කරන්න බෑ. ඒ වගේම ලෑස්තිලා යන්න ඕන. ආයුධ සන්නද්ධව යන්න ඕන. ඒ වගේම අඛණ්ඩව කරන්න. නිතිපතා කරන්න ඕනේ. උගාක් වෙලාවට වෙහෙස කරයි. උගාක් වෙලාවට දමල ගහලා යන්න හිතෙනවා. ඒ දමල ගහලා යන්නෙම මාර්ගයේ තුරුලට. යන්නෙම කබලෙන් ලිපට. එහෙව් තියේදී එහෙව් ලෝකෙක කවුරු හරි කෙනෙක් මේ ගත්ත කොඩිය අතට අරගෙන ඉදිරියටම යනවනම් එයාට පොඩි ගති ලකුණු දෙක තුනක් ඕන කරන කිසිම ප්‍රතිඵල අපේක්ෂාවක් කරන්න එපා. අපිට තියෙන්නේ මිච්ඡා දිට්ඨිය දුරු කිරීම පමණයි. අපිට තියෙන්නේ අවිද්‍යාව දුරු කිරීම පමණයි. අපිට තියෙන සංස්කාර දුරු කිරීමට පමණයි කියලා ඔය ඊළඟන බැජ් එක වගේ එකක් ගෙදර යනකොට ගෙනියන්න හිතන්න යන්න එපා. මට ඔටුන්නක් හම්බ වෙයි, මට මල් මාලයක් හම්බ වෙයි, මට පදක්කමක් හම්බ වෙයි, මට අර නම හම්බ වෙයි, මේ නම කියනවනේ අනාගෙන කියලා මතක තියාගන්න. අනාගාමි වෙලා නෙවෙයි. අනාගෙන. අපිට තියෙන එකයි මෙහෙට එනකොට ගෙනාවු අවිද්‍යාව ප්‍රමාණය ටිකක් මෙහෙ දාලා යන්න වෙයි. මිච්ඡාදිටි ටිකක් මෙහෙ දාලා යන්න වෙයි. සංස්කාර ටිකක් මෙහෙ දාලා යන්න වෙයි. අපි ලියුමක් ලිව්වා ප්‍රාදේශීය සභාවට අපද්‍රව්‍ය අපහරණය කරන්න ලොරියක් එවන්න කියලා අපට. ඕගොල්ලෝ කොච්චර කුණු දාලා ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ටිකක් අපද්‍රව්‍ය වල එකතු වැඩි වෙලා තියෙනවා. යථා කාලයේ මේකටත් උත්තර දෙන්න නිසා මේ භූමිය මේ භූමියේ පිම්බිමක් වෙන්නේ කෙලෙස් හැලිච්ච තරමට. වෙන දවුල් ගහපු ධර්මටවත් සමමල් මට්ටි ලක්ෂයක් පූජා කරපු ධර්මටවත් කෑකොස්සන් ගහපු ධර්මටවත් නැහැ. අපේ ළඟ තියෙන මේ කුණු කන්දල්, අපේ ළඟ තියෙන මිච්ඡා දිට්ටි, අපි ළඟ තියෙන අවිද්‍යාව, අපි ළඟ තියෙන මේ සංස්කාර ටික මේක හලලා යන්න පුළුවන් වුණොත් එච්චර තමයි මේ භූමිය පිම්බීමක් පාටපත් වෙන්නේ උච්චතර උත්තරීතර තනක් පාටපත් වෙන්නේ කෙලෙස් හැයිච්ච තරමට මිස මොන්නව හරි රැස්ුණයි කියලා හිතනනම් මම මගේ අවංක කනගාටුව ප්‍රකාශ කරනවා මොනම දෙයක් රැස් කරන්න දෙන්නේ අපි ළඟ තියෙන්නේ අර තියෙන බරු බිම දාන එකයි හලන එකයි ඒ වෙන්නේ ඒ තරම්ම මිච්ඡාදිටිය දරුණු නිසායි ඒ තරම්ම අවිද්‍යාව වංචනික නිසායි ඒ තරම්ම අපේ ෂට ඥාන ප්‍රයෝග ඥාන මේ ෂට නිසායි වංචනික නිසායි. මායාකාරී නිසා. ඒ නිසා අපි එකිනෙකාට පුළුවන් තරම් ඍජුව අවංකව කටයුතු කරන්න ඕනේ. හැකිතාක් කාය කර්ම වචී කර්ම තැම්පත් කරගෙන මේ විදියට අඩු ගානේ කාය සංස්කාර වචී සංස්කාර අඩු කරගන්න පුළුවන් වුණොත් ඒක හොඳම ලකුණක්. මේ ජීවිතේදීම අපිට මේ දෙවිය බලාපොරොත්තු තියන්න පුළුවන්. ඉස්සරහට යන්න පුළුවන් කියලා ඒකට අපි නිත්‍ය අභ්‍යාසය කරන්න ඕනේ. සක්කච්ඡාකාරීව අභ්‍යාස කරන්න සද්ධාවෙන් අභ්‍යාස කරන්න ඕනේ. අන්න ඒ විදිහට කටයුතු කරුවොත් ඒ කටයුතු කරන කෙනා ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කටයුතු කරන පැවිදුණත් උපැවිදුණත් ප්‍රශ්නයක් නැහැ. පැවිදිලා තියෙන රාමඤ්ඤනිකාය, දසියන්නිකාය, දමරපුරනිකාය ප්‍රශ්නයක් නැහැ. බෞද්ධ බෞද්ධ කියලා ප්‍රශ්නකුත් නැහැ. ඒ නිසා අපිට තොරතුරු රාශියක් තියෙනවා. ශිල්ප රාශියක් තියෙනවා, ආයුධ රාශියක් තියෙනවා. නමුත් හටම් කරන්නේ නැත්නම් යුද්ධෙත් නැති කොටුව කොස්කොටන්නේ. ඒ නිසා අද අපිට වෙලා මේට වැඩිය ලැබෙන්නේ අපි සාකච්ඡා කරමු මේ සූත්‍රයේ ඉතුරු කොටසත් එක්ක මේ විදිහට යම්කිසි කෙනෙක් කාය කර්ම නැත්තම් කාය සංඛාර වචී සංඛාර සංසිද්ධව ගතතර පස්සේ කොහොමද යා චිත්ත සංස්කාර නැත්නම් මනෝ සංස්කාර දිහාට කටයුතු කරන්නේ කොහොමද කියලා ඒක අර ප්‍රශ්නෙත් අහලා තිබුණා. ඉතින් අද මම හිතනවා අපි පැයකට වැඩි වෙලාවක් අරගෙන තියෙනවා. මෙතනින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා අපි මේ සූත්‍රයේම මේ සංස්කාර අපහරණය කිරීම නැත්නම් සබ්බ සංකාර සමතේකට මේ පදනම මත ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අලුතෙන් ආපු අයට නැත්නම් පරණ අයටත් තම තමන්ගේම භාවනා පරියංක සක්මන් අත්දැකීම් සහිතව ඒ ගමනට සාක්ෂි වෙන්න ධෛර්යය පිණිස ශක්තිය පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා